මදබල මුනිනාතං දේවිකං යං පරිත්තං ජනපදමය දුක්ඛමුතරාය සකල බය විනාගම් තම් පරිද්දා ಶರಣ ಕಾಳೋ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ ಸದಾ ो පන්නෝ භගවතෝ සංචා God කායෝදා කං දේත ආදේ ධම්මරි සංකාතේ මානෝ ජිතවා දේනා ජිතවා සවා ගුණෙන් දෝ भुजगा වෙනවා Sang Yeah, පනිදිච උදාජ්ජං සීතා ජයාචා චාරියාච ආදියාන්ත දාද්දි කේරියාච සමාගතානේ නිදානේත දාබ්බේ අතරත්තෝ ච හරම්තියේ බලින් විත්තං ඉදවා උරං වා ගමං අත්ති තථාගතේ තේන දාජ්ජේන දෙට්ටෝ පරිවන්නයි සමෝන විජ්ජති ධම්මේ රාතනං වනේ තේන දාජ්ජේන දාතම් පදාත් මනසා දල්ලේන පස්තාම තම් විගායේ මගේ රතනම් පණීතම් පාඨ විම්තිතෝ දියා ඉතම් වදාමේ गे रतनं पणितम् අජ්ජානි විපායං තේ පිදේම් තිබුදප්ප මාද්දා ගේ රතනම් පනිතම් දද්දන සම්ප සම්පදාය විචිකිච්ඡිතාච රතනම් පනිතම් අපිදෝ කම්මං කරෝති පාපකම් ආයේන මාතා උදේ පටිච්චාදා අතනම් පදේතම් ගුම්බේ අතා පුද්ධිතග්ග Oh. පනිදම් ඒ පුරාණම් නවං නාති දම්බවම් බේදා වේරුලිච්ඡාද නාතනම් පනේතම් භූතානි ධමාගතානේ දේව මනුස්ස පූජිතාම් බෝතානි සම අගාච දුජෝච But, uh... ஆகாத දිපාන භූතාත්තේ العقاب තීරියං ච පතින් අදිත්තේ අනුපගම්මති අකාන්තං නිමිද්දං අවමංගලාජ අකාන්තං නේ චතේ දේන I did na ගච්ඡානේ සංගම් තරණම් ගච්ඡානේ ဒ ුතියම්පි ගච්ඡාමි දුතියම්පි ධම්මං තරණං ගච්ඡාමි දුතියම්පි සංඝං තරණං දරණම් ගච්ඡාමේ කාතියම්පි ධම්මං දරණම් අතියම්පි සංඝං තරණම් I एक का වේරමණී සික්ඛාපදං නාච්ච ගීත වාදිත විසෝ පාදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං නාච්ච ගීතවා ආදීත දීසෝක දාසනා වේරමණී සික්ඛාපදං මාලාගන්ධවි පාණී සික්ඛාපදං උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං පටිඝානා වේරමණී සික්ඛාපදං ඒකනාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිති ඒකාගේ නාමකේ නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් ආරි ආරිය සත්‍යානේ පංච නාමකින් පංචෝපාදානස්කන්ධා චනාමකින් ච අජ්ජාති කාණේ ගින් සාත්ත බොජ්ජංගා අට නාමකින් ආරියෝ ආටංගිකෝ මග්ගනා මග්ගෝ නවනා නාමකින් නාව සත්තාවාසා දාස නාමකින් දාසංගේ සමන්නාගතෝ ආරේ ते गोच्छति अस्ति मास्मिन् काये केशा लोमानकादन्ता कथो मांसा නහාරෝ ආට්ඨේ ආට්ඨේ නිංජං වක්ඛං අදයං යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කාරේසං තීත්තං සෙම්මං බුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංගානිකා ලසිකා මුස්තං මත්තකේ මත්ත ලොංගන්ති පටිසංකායනිසෝචීවරං පටිසේවාමි යාවදේවසීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතාතප සිරින් සප සම්පස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපීන පටිච්චාදනත්තං පටිසංකායෝ නිසෝ පින්ඩ පාතං පටිසේවාමි නියවදවාය නමදාය නමණ්ඩනාය නවිපූසනාය යාව දේව හිමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූප රතියා බ්‍රහ්ම චාරියානුග්ඝාය ඉති පුරාණං ච වේදනා පාටියංකාමි නවංච වේදනං නෝපාදේස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ ඡාති පටිසංකායෝ නිසෝ සේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්ස මකස වාකා තපසිරින් සප සම්පස්සානං පටිඝාතාය යාව දේව උතු පරිස්සය දිනෝදනං පටිසල්ලානාරාමත්තං පටිසංකායෝ නිසෝ ගිලාන පච්චය දේසජ්ජ පරික්කාරං පටිසේවාමි යාව දේව උප්පන්නානං වේයාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං දියරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේ සිද්ධික්ඛවෝති බදන්තේති බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒතදවෝච දසයිමේ භික්කවේ ධම්මා පබ්බජිතේන අභින්නම් පච්ච වේක්කිතබ්බා කතමේ දස දේවන්නියම්මි අජ්ජෝපගතෝති පබ්බජිතේන අභින්නම් පච්ච වේක්කිතබ්බා පරපටිබද්ධාමේ ජීවිකාති පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කිතබ්බං අඤ්ඤෝමියාකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්නම් පච්ච වේකිතාබ්බං කච්චිනකෝ මේ අත්තා සීලතෝන උපවදතිති පබ්බජිතේන අභින්නම් පච්ච වේකිතාබ්බං කච්චිනකෝ මං අනුවිච්ඡවිඤ්ඤෝ සබ්‍රාහ්මචාරී සීලතෝ නෝපවදන්ති තීපබ්බජිතේන අබින්නම් පච්චරෙක්කිතබ්බං සබ්බේ මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අභින්නම් පච්ච දෙක්කිතබ්බං සබ්බේ මේ පියේ මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්ච වේක්කිතබ්බං කම්මස්ස කොමි කම්ම දායාදෝ කම්මයෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමිති පබ්බජිතේන අභින්නා පච්ච වේක්කිතබ්බං කතම් භූතස්ස මේ රාත්‍තින් දිවා මේති පසන්තිති පබ්බජිතේන අබින්නම් පච්ච දෙක්කි කච්චිනුකෝහං ශුඤ්ඤාගාරේ අබිරමාමි පබ්බජිතේන අබින්නම් කාච්ච වේක්කේතබ්බා අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන කිසේසෝ අතිදතෝ සෝහං පච්චිමේ කාලේ සබ්‍රාහ්මචාරී පුත්තෝ නමන්කෝ භවිස්සාමිති පබ්බජිතේන අභින්නම් පච්ච ඉමේ කෝමේ භික්කවේ දස ධම්මා පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්කිතබ්බාති ඉදම වෝච භගවාස්ත මනාතේ දික්ඛෝ භගවතෝ පාසිතං අභිනන්දුන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තිය විහරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා වික්ඛන්තාය රත්තියා වික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනං ගෝපාසෙත්වායේන පදවාතේ උපසංකාමිත්වා භගවන්තං අභිවාදේत्वा ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං සිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජවාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානසොත්තානං රෝහි මංගලං සමන් අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං පං පතිරූපදේශ වාසෝච බුද්දේත කත පුඤ්ඤතාත්ත සම්මාපනිදිච මංගල මොත්තමං බාහු සච්ඡාන්ත සිප්පංච විනයෝච සුභාසිතාච යාවාචායේ තං මංගල මොත්තමං මාතා පිතෝ පත්තානම් පුත්තදාරස්ස සංඝෝ නාකුලාච කම්මන්තායේ තං මංගල මොත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි හේතං මංගල මුත්ත මංගාරති විරති පාපා මජ්ජපානාච අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝ ච නිපාතෝ ච සම්තුට්ටි ච කාලේන ධම්ම සගනං ඒතං මංගල මුත්තමං කන්ති ච සෝවචස්සතා සමනානං ච කාලේන ධම්ම සාකච්ඡායතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියං ච දස්සනං නිබ්බාන සච්චි කිරියාච හේතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල ඒතාදිසානි කාත්වාන සබ්බත් මපරාජිතා සබ්බත් සොත්තිං කච්ඡන්තේ තං තේසං මංගල මුත්තමන්ති යානිද බෝධානි සමාගතානි බුම්මානි බායා अन्तालिके साव्यव भूता सुमना भवन्तोऽतोऽपि शाकाश्चिता सासु मायि भूतानि साव्येत शब्देनेतां करोत मानुसिया दिवा च रात्रौ च තස්මාහිනේ රක්කත අප්පමත්තායං කිංචි දිත්තං ඉද බාහුරං වාසග්ගේසු වායං රතනං පනේතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනේතං ඒතේන සච්චේන සුවාර්ති අයං විරාගං අමතං පනීතං යදජ්ජගාසක්ක මුනි සමාහිතෝ නතේන ධම්මේන ඉදම්ති ධම්මේ රතනං පනීතං හේතේන සච්චේන සුවක්ති හෝතු යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සතින් සමාධිමානං සාරිකාඤ්ඤමායෝ සමාධිනාතේන සමෝන දිච්ඡති ධම්පි ධම්මේ රතනං පණීතං ඒතේන රාජ්‍යේන සුවත්තියතු ඒ පුග්ගලාට සතං ප්‍රසත්තා චත්තාරියේතානි යුගානි හොන්ති තේ දක්ඛින අභිනේයා සුගතස්සතාවක හේතේසු දින්නානි මහප්පලානි හිතම්පි සංඝේ රතනං පරිතං හේතේන සච්චේන සුවත්තියතු යේසුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම ශාසනම්නි තේපත්ති බත්තා අමතං විගය ලද්දා මුදා නිබ්බුතින් ගුංජමානයි ධම්පි සංගේ රතනං පනේතං ඒතේන සච්චේන සුවත්තියතු යතින්දකීලෝ පඨනින් සිතෝසියා චතුබ්දිවාදේ වියසංකම්පි සතෝපමං සත්පුරිසං වදාමි ो अर्यसाच्चानि ये च भाषति संगे सङ्गे रसनां एतेन सच्चेन सुवस्ति यतो ये अर्यसाच्चानि विभावयन्ति गम्भीरपान्येन उपदेशिता किञ्चापि ते अन्ति भुसभ्यमास्तोन ते भवाङ्गाष्टमा अदियन्ति इदम्पि सङ्घे रत्नन्तनि एतेन सत्येन सुवास्ति योतु सहावस्य दर्शन सम्प्रदाय कयस्तु धम्मा चरिता भवन्ति सर्वाय दिष्टिरिचिकीर्तितम् च शीलब्धकम् චචාපිතානානි අභබ්බෝකාතුන් නිදම්පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවත්තියතු කිංචාපි සෝකම්මං කරති පාපකං කායේන වාචා උදචේතසා බබ්බෝ සෝතස්ස අබප්පකාදිත්ත පදස්ස වස්තායිදං පිසංඝේ රතනං පණීතං හේතේන සච්චේන සුහත්ති යෝතු වනප්පගුම්භේ යතවුස්සිතග්ගේ හිම්මාන මාදේ පඨමස්මින් ගිම්මේ තතෝපමන් ධම්ම පරං අදේසයි නිබ්බානගාමින් පරමන්නිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං වේදේන සච්චේන සුවද්දියෝ දුවරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ධම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවද්දියෝ දුකීනං පුරාණං නවන්නත්ති සම්භවං විරස්ස චිත්තා ආයතිකේ පවස්මින් තේ කීන බීජා निस्सन्ति धीरायतायं प्रदीपो इदम्पि सङ्घे रत्नं पणीतं हेतेन सत्येन सुवर्ति योतु याणीतभूतानि ब्रह्माणि वायानि वहन्तलिके तथागतं देव मनुष्यपूजितं बुद्धं नमस्साम सुवर्ति योतु याणीतभूतानि समागतानि පුම්මානි මායානි වාන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්තේ යානිද භූතානි සමාගතානි පුම්මානි මායානි වාන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්තේ කරණීය මාත්‍ර කුසලේන යන්තං සන්තං පදං අභිසමේ ච සක්ඛෝ ජෝච සුවචෝ ජස්ස මුදු අනති මානේ සන්තොස්ස කෝච සුතරෝච අප්පකිච්ඡෝච සල්ලෝක මුත්ති සම්තින්ද්‍රියෝච අප්පකබ්බෝ කුලේසු අනනුකිද්දෝන ජගොද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝපරේ සුඛිනෝ වාගේ මිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත් एतेति पारभूतास्तीतसा वा तापरावा दीगा वा एन्ता वा मज्जिमारस्य कालुकदोलादिष्टा वा एवदिष्टाय च दूरे भूता वा संभवेशि वा सत्ये सर्ता भवन्तु सुखिसर्ता न कलोपराङ् नाति मन्येत रोऽसनापदिकसञ्ज्ञानाञ्जमन्यस्त दुःखमित्येय माताय तानि यम् पुत्रङ्गायुषा एकपुत्रमनुराक्षे एवम्पि शब्द मानसम् भावये अपरिमाणम् नित्ताञ्च शब्द लोकस्मिन् मानसम्भावये अपरिमाणम् बुद्धम् अदौच तिर्याञ्च अवेराङ्ग විත්තන්තරං ඉසින්නෝ වාසයානෝ වායාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය ධම්මමේතං විහාරං ඉදමා හෝතිත්තිං ච අනුපගම්ම සීලපාදස්සනේන සම්පන්නෝ කාමේසු ගබ්බසේයං පුනරේතිති එවං මේ සුතං ඒකං සමයං භගවා සාපත්තියං විහෙරති චේතව අනේ අනාථ බින්දිකාස් ආරාමේ තේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛු අහිනා දට්ඨෝ කාලකතෝති අතකෝ සම්භවලා බික්ඛු යේන භගවා තේන උපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා හේතමන්තං නිසීදින්සු හේතමන්තං නිසින්නාකෝ බික්ඛෝ භගවන්තං හේතද වෝචුං ඉදබන්තේ සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛෝ අහිනාදට්ඨෝ කාලකතෝ තේනානෝනසෝ බික්ඛවේ බික්ඛෝ චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිසචේසෝ බික්ඛවේ තේ බික්ඛෝ චත්තාරි අයරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිණයිතෝ භික්ඛවේ භික්ඛෝ අයිනාදට්ඨෝ කාලංකරය්‍ය කතමානි චත්තාරි අයරාජ කුලානි විරූපක්ඛං අයරාජ කුලං ඒරාපතං අයරාජ කුලං සබ්භ්‍යා පුත්තං අයරාජ කුලං දහනෝනසෝ භික්ඛවේ භික්ඛෝ ඉමානි දස්සාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිසතේසෝ භික්ඛවේ භික්ඛෝ ඉමානි දස්සාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරියනයසෝ භික්ඛවේ භික්ඛෝ අහිරාදස්සෝ කාලංකරේය අනුජානාති භික්ඛවේ භික්ඛෝ ඉමානි දස්සාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන ඒන පරිතුම් අත්ථ කුත්තියාත්ථ රක්කාය අත්ථ පරිත්තාය ආසීතම වෝච භගවා ඉදං වත්තා සුගතෝ ඒතද වෝච සත්තා විරූපක්ඛේයි මේ මෙත්තං මෙත්තං හේරාපතේයි මේ තබ්භ්‍යා පුත්තේයි මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේ හිත අපාදකේ මේ මෙත්තං මෙත්තං දීපාකකේ හිමේ මේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ මාමං අපාදකෝ ඉන්සී මාමං ඉන්සී දීපාදකෝ මාමං චතුප්පදෝ මාමං ඉන්සී බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච සබ්බේ භද්‍රාණි පස්සං සම්බන්තෝ මා කංචි පාප මා ගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ අපමානෝ සංඝෝපමාන වන්තානි සිරින් සපානි අය දිට්ඨිකා සකපති උන්නානාපි සරභෝ මෝසිකා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සම්මා සම්බුද්ධානන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං අනාථ බින්දි කස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේති භික්ඛවෝති වදන්තේති තේ භික්ඛු භගවතෝ අච්ඡසෝ සුම් භගවා ඒතද වෝච මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය භෞලිකතාය වස්තුකතාය අනුෂ්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකං කාහතමේ ඒකාදත් සුඛං සුපති සුඛං පටිබුද්ධති නපාපකං සුඛිනං පස්සති මනෝස්සානං පියෝති අමනෝස්සානං දේවතා රක්ඛන්ති නාස අග්ගිවා විසංවාසත්තං වා කමති තුවටං චිත්තං මුකවන්නෝ විප්පසේදති අසම්මුල්ලෝ කාලං කරෝති උත්තරින් අපටිදිජ්ජං โตพระมรูโภกโต නිත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියාස විතාය භාවිතාය භෞලිකතාය අනිකතාය වස්තු කතාය සුමිතාය පරිචිතාය සුසමාරද්ධාය මේකාගසාරි සංසාපාටි සංකාසීත මෝච භගවාස්ත මනාතේ භික්ඛු භගවතෝ භාසිතං අබිනන්දුන්ති බෞත භක්ඛෝ භවති භුක්ඛමුත්තෝ සකාග සාගරා භවෝනං උපජීවಂತಿ යං යං ජනපදං යාති නිගමේ රාජදානියෝ සම්පත්ත භූජිතෝ හෝති යෝ මිත්තානං නාස්සජෝ රාපසන්ති නාති මඤ්ඤේති කට්ඨියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදුපති අක්කුද්ධෝ සගරං මේති සබාය කටිනම් දිතු ඥාතිනං උත්තමෝ චිත්තානං නදුගති ගාහෝතස්ස කෙත්තේ බුත්තං විරෝහති බුත්තානං පලමස්නාති යෝ මිත්තානං දරිතෝ පබ්බතාතාවා රුක්ඛාතෝ පතිතෝ නරෝ ජුතෝ පතිත්තං ලබති යෝ මිත්තානං නදුගති විරුල්ල මූල සංතානං නිග්ගෝතමිව අමිත්තානප්පස අන්තියෝ මිත්තානං නදෝ උපතී උදේතයං චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පඩවිප්පදාසෝ සංතං නමස්සාමි හරිස්සවන්නං පඩවිප්පදාසං තයජ්ජ ගුත්තා විහරේ බුකිකසං යේ රාග්මනා වේත ගෝසබ්බ ධම්මේ තේමේ නමෝ දේච මං පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු නමෝ විමුක්තානං නමෝ විමුක්තියයි මං සෝපරිත් බහිස්සං කස්වා මෝරෝ චරති අපේතයන් චක්කුමා ඒක රාජා හරිස්සමන්නෝ පටවිප්පවාසෝ තන්තං නමස්සාමි හරිස්සමන්නම් පටවිප්පවාසං ගුත්තා විහරේ ගොරත්ති යේ බ්‍රාහ්මනා ගේතකෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේජමං නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ विमुक्तिया हिमांसो परिद्धं कर्त्वा वासवकप्पयेति एवं मे सुखम् एकं समयं भगवासावत्यं विहरति जेतवने आरामे तेन गोपनसमयेन चन्दिमा देवपुत्रो राहुणासुरिन्देन गहितोति यत गो चन्दिमा देवपुत्रो साया වේලායන් ඉමංගාසං අබාසී නමෝ තේ බුද්ධ වීරස්සෝ විප්පමොත්තෝ දිසබ්බදී සම්බාත පටිපන්නෝස්මි තස්සමේ අතකෝ භගවා චන්දි මන් දේව පුත්තං ආරබ්බ රාහුන් අසුරින්දං ගාතාය අජ්ජබාසී තථාගතං අරහන්තං සම්පිපාතරණං ගතෝ රාහුචන්තං පමුච්ඡස්සු බුද්ධාලෝකානුකම්පකා යාති අතකෝ රාහු අසුරින්දෝ චන්දි මං දේව පුත්තං ධර්මාන රූපෝ යේන දේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතං කෝ රාහුං අසුරින්දං දේපචිත්ති අසුරින්දෝ ඝාතාය අජ්ජවාසී කින්නු සම්තරමානෝ වේරාහු චන්ද සම්පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම චිත්තසීති සප්තකාමේ ඵලේ මුද්ධා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාථා විගීතෝ මේ මුංචේය චන්දි මන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාසෙන්දිකස්ස ආරාමේ තේන ගෝපන සමයේන සූර්යෝ දේව පුත්තෝ රාහුනා සුරින්දේන ගහිතෝ හෝති යතකෝ සූර්යෝ දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ සායං වේලායන් විමං ගාතං අබාසී නමෝ තේ බුද්ධ සබ්බේරත්තෝ විප්පමොත්තෝ තිසබ්බදී සම්භාත පටිපන්නෝස්මි සම්මේ සරණං බව අතකෝ භගවා සූර්යං දේව පුත්තං ආරබ්බ රහුන්න සුරින්දං ගාතාය අජ්ජ වාසී තථාගතං අරහන්තං සරණං ගතෝ රාසුරියං පමුංචසු බුද්ධාලෝකානුකම්පකාතියෝ අන්ධකාර සමසීපපංකරෝ වේරෝචනෝ මණ්ඩලි මාරාවගිලී චරං අන්තලික්කේ පජම්මම රාහු පමුංච සූරියන්ති යතකෝ රාහු අසුරින්දෝ සුරියන් දේව පුත්තං චිත්තා තරමාන රූපෝ යේන වේප චිත්තේ අසුරින්දෝ තේනුප සංකමී උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ ඒකමන්තං ඒකමන්තං පිතං කෝ රාහුං අසුරින්දං වේප චිත්තේ අසුරින්දෝ ගාතාය අජ්ජ වාස පංචදේකින්ව සන්තරමානෝබරාසුරියං සංවිග්ග රූපෝ ආගම්මකින්ව බීතෝපතිත්ත සීති සත්ත ධාමේ ඵලේ මොත්තා ජීවන්තෝන බුද්ධ ගාථා දිගීතෝ මීනෝචේ මුංචේය සූරියන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා අනාථ බින්දිකාස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේති භික්ඛවාති වදන්තේති තේ භික්ඛෝ භගවතෝ භගවා ඒතදවෝච භූත කුබ්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සමෝපබ්බුල්ලෝ අතකෝ භික්ඛවේ සක්කෝ දේවාන බින්දෝ දේවේ තාවදෙන්සේ ආමන්තේති සචේ මාරිසා දේවානං සංඝං උප්පජ්ජේය බයං වා චම්පි තත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමේ දජග්ගං උල්ලෝකේයාත මමං විභෝමි දජග්ගං उल्लोकेतं यं भविष्यति भयं वाचं वितप्तं वा लोमांसो वासोपयिष्यति नो चेमि गजग्धम् उल्लोकेयात् देवराजस्वजग्धम् उल्लोकयतां यं भविष्यति भयं वाचं वितप्तं वा लोमांसो सोपयिष्यति नो चे प्रजापतिस्स देवराजस्व गजग्धम् उल्लोकेयात् अथ वरुणस्स देवराजस्व गजग्ध සංගුල්ලෝකේ වරුණස්සයි ගෝ දේව රාජසයක්ඛං උල්ලෝකේ තං යම් භවිතති භයං වාචං පිටස්සං වාලෝ මහංසෝ වාහෝයිසති නෝචේ වරුණස්ස දේව රාජසයක්ඛං උල්ලෝකේ යාත යත ඊසානස්ස දේව රාජස්ස යක්ඛං උල්ලෝකේ ඉකයාත ඊසානස හිවෝ දේව රාජස් අර්ධං උල්ලෝකේතං යම් භවිසති භයං වාචම් පිටස්සං වා ලෝමාංසෝ වාසෝ වයසති තං කෝපන දික්ක වේසක්කස්ස වා දේවාන මින්දස සංගං උල්ලෝකයතං වරුණස්ස වා දේව රාජස් සංගං උල්ලෝකයතං ඊසාන වස්වා දේව රාජස්ස ජග්ගං උල්ලෝකයතං යම් භවේසති භයං වා පිටත්තං ලෝමාසෝ වාසෝ පහේතාපිනෝපි පහේත සංකිස්ස හේතු සක්කෝ වික්කවේ දේවාන බින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ බිරුච්ඡම්බි උත්‍රාසි පලාහේති ආංජකෝ මේ වික්කවේ යන් වදාමි සචේතුම් මහකම් වික්කවේ අරඤ්‍ය ගතානං වා රුක්ක මූල ගතානං වා ශුඤ්ඤාගාර ගතානං වා උප්පජ්ජය භයං වා සම්පිතස්සං වා ලෝමාංසෝ වා මමේව තස්මින් සමේ අනුස්සරේයාත ඉති විසෝ භගවා අරහං සම්මා සම්මං බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේවනොස්සානං බුද්ධෝ භගවාති මමංගි වෝ භික්ඛවේ අනුස්සර තං යම් භවිස්සති භයං වා ලෝමාංසෝ වාසෝ භයසති නෝචේ මං අනුස්සරෙය්‍යාත අත ධම්මං අනුස්සරෙය්‍යාත ස්වාක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ ඒපස්සිකෝ පරයිකෝ පච්චත්තං සංවේති තබ්බෝ විඤ්ඤෝ ඒති ධම්මං විවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති සංවිතස්සන්වා ලෝභාම්සෝ වාසෝ පෛස්සති නොචේ මේ ධම්මං අනුස්සරේයාත අත සංඝං අනුස්සරේයාත සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ස්වාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ විරිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුක්ඛනා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ වංජලි කරණේයෝ අනුත්තරං ලෝකස්සාතේ සංඝං විවෝ භික්ඛවේ අනුසගතං යම් භවේසති භයං වා චම්පිතස්සං වා ලෝමහංසෝ වා සංඝිස්ස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ඊතරාගෝ ඊතදෝස ोच भगवाता सुगत अतापरंगे तदोच सत्ताे वाशून्यागारे अनुसरेत संबुद्धम भयान तुम्मा नोशिया नोचे बुद्धं सरयात लोकजिष्ठं नरास भंगत दम्भं नियानि कांसुदेशितान्नोचे दम्भं सरयात नियानि कांसुदेशितं සංඝං සරේයාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච දික්ඛවෝ භයං වා සම්පිතර්ථං බාලෝ මහසෝ නේස්සති තී එවං මේ සුතං ඒකං සමයං භගවා රාජදයේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලි ගුහායන් විහෙරති ආභාධිකෝ දුක්ඛිතෝ භාල්ල ගිලානෝ भगवतायन्न समयम् पतिसल्लाना भुर्तितो हेनायस्मा महाकाशपो तेनुपसङ्कमि उपसङ्कमिस्थो पञ्चस्ते निसज्जको भगवायस्मन्तम् महाकाशपम् एतद् गोच कच्चिते कश्यप कमनीयम् कच्चि यापनीयम् कच्चि दुःखा वेदना न मे पन्ते कमनीयम् न යම් බාලා මේ දුක්ඛා වේදනා අවික්කමන්තේ නොපටික්කමන්තේ අවික්කමෝසානම් පඤ්ඤායති නොපටික්කමෝතේ සත්‍ති මේකසබ බොච්ඡංගාමය සම්මදක්ඛාතා භාවිතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තේ කතමේ සත්ත සති සම්බොච්ඡංගෝ කෝකස්සප මය සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලේකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ ධම්ම ධම්මවිජේ සම්බොජ්ජංගෝ කෝකස්සක මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ විරිය සම්බොජ්ජංගෝ කෝකස්සක මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ විරිය සම්බොජ්ජංගෝ කෝකස්සක මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දීපස්සබ්ද සම්බොද්ධංගෝ කෝකස්සකමය සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ සමාධි සම්බොද්ධංගෝ කෝකස්සකමය සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ උපේකා සම්බොද්ධංගෝ මයා සම්බදක්කාතෝ භාවිතෝ බෞලීගතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බුද්ධංගෝ කෝකස්සප මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝකස්සප සත්ත පුජ්ජංගා මයා සම්මස්සක්කාතා භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්බෝධා නිබ්බානාය සංවත්තන්ති තග්ග භග බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉස්සන ලෝච භගවා අත්මනෝ ආයස්මා මහාකස්සපෝ භගවතෝ බාධිතං අභිනන්දේ උත්ථාපි ජායස්මා මහාකස්සපෝ සම්මා ආබාධා දතාපහිනෝ ඡායස්මතෝ මහාකස්ස පස්සසෝ ආබාධෝ අවසීති එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු වනේ ගලන්තක දිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මා මොග්ගල්ලානෝ කිච්ච කෝටේ පබ්බතේ විහෙරති දුක්ඛිතෝ බාල ගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වොට්ඨිතෝ හේනායස්මා මා මොග්ගල්ලානෝ येनुपसाङ्कम्युपसाङ्कमित्वापञ्जप्ते आसनीनि सेदीनि सज्जको भगवायस्मन्तं महामुग्गल्लानम् एतसवोच कच्चिते मुग्गल्लान कमनीयं कच्चियापनीयं कच्चि दुखा वेदना पटिक्रमन्ति नो पटिक्रमोसानं पंचायती नो अभिक्रमोते गे पंते कमनीय न यापनीयं वेदनाभिक्रमन्ति नो පටිච්ච මන්තේ අපික්ක මොසානං පඤ්ඤායති නෝ පටිච්ච මොතේ සත්ත්මේ මොග්ගල්ලාන බොජ්ජංගා සම්ම දක්කාතා භාවිතා බහුලේකකා දිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදස්සාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්භෝධාය නිබ්බානාය ධම්ම විචේ සම්බොජ්ජංගෝ කෝමොග්ගල්ලාන මයා සම්මදස්සාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්භෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ කෝමොග්ගල්ලාන මයා සම්මදස්සාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්භෝධාය නිබ්බානාය සංවත්තති පීති සම් පොච්චංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ හිතෝ බෞලේකසෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ද සම්බොච්චංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලේකසෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොච්චංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලේකසෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය නිබ්බානාය සංවත්තති උපේකා සම්බොජ්ජං ගෝකෝ මොග්ගල්ලානමයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලේකතෝ අතිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඍතිමේකෝ මොග්ගල්ලාන සත්ත බොජ්ජං ගාමයා සම්මදක්කාතා භාවිතා බෞලේකතෝ අතිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජං ගා තග්ග සුගත බොජ්ජං ගාති දබෝච භගවා හස්ස මනෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවතෝ බාධිතං අභිනන්දේ ගුට්ඨාය ඡායස්මා මහා මොග්ගල්ලානෝ ධම්මා තතබහිනෝ ඡායස්මතෝ මහා මොග්ගල්ලානස්සෝ ආබාධෝ අවසීතේ මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු වනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන භගවාපාදිකෝති දුක්ඛිතෝ බාල්ල කිලානෝ අතකෝ ආයස්මා මහා චුන්දෝ සායන්න සමයං පතිසල්ලානා ගුට්ඨිතෝ येन भगवादेन उपसाङ्कम् उपसाङ्कमित्वा अभिवादित्वा एकमन्ताम् निषेधि एकमन्ताम् निषिन्ताङ्को मायुन्ताम् भगवा एतद्वोच पठितन्तु ताञ्चुन्त बुद्ध्यम् गाति सन्ति मे भन्ते बुद्ध्यम् गा भगवता सम्मतः काता अभिज्ञाय सम्बोधाय निर्वाणाय संवस्तन्ति गतमे सप्त सति सम्बुद्ध සංඝෝ කෝ භන්තේ භගවතා භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචේ සම්බුද්ධංගෝ කෝ භන්තේ භගවතා ධම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බුද්ධංගෝ කෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ වේද සම්බොජ්ජං ගෝකෝ බන්තේ භගවතා සම්මදක්ඛාත් භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ පස්සද්ද සම්බොජ්ජං ගෝකෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ සමාධි සම්බොජ්ජං ගෝකෝ බන්තේ භගවතා සම්ම සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බුද්ධං ගෝපෝපන්තේ භගවතා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ ගෝපන්තේ සත්ත බුද්ධංගා භගවතා සම්මදක්කාතා භාවිතා බෞලීකතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග චුන්ද බුද්ධංගා තග්ග චුන්ද බොජ්ජංගාසීස ඉදනෝ ජායස්මා මා චුන්දෝ සමනුඤ්ඤෝ සත්තා හෝසි ගුට්ඨායච භගවා සම්මා ආවාදා තථා පහේනෝච භගවතෝ සෝවාදෝ සීතියේවම් මේ සුතං ඒකං සමයං භගවාතාවත්තයන් විහෙරති චේතවනේ අනාථ බින්දිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝතු දුක්ඛිතෝ භාල්ල ගිලානෝ වතකෝ ආයස්මා ආනන්දෝ තේන භගවා තේන උපසංකමේ උපසංකමේत्वा භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මානන්දෝ ආයස්මා ගිරිමානන්දෝ තේන ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ භාල්ල ගිලානෝ සාදු බන්තේ භගවායේ නායස්මා ගිරිමානන්දෝ හේතුපසං තමතු අනුකම්පං උපාදායාති සතේකෝ ත්වං ආනන්ද කිරිමානන්දස්ස වික්ඛුනෝප සංකමිත්වා දස සංඥා වාදේයාසීතානංකෝපනේතං විජ්ජති යං කිරිමානන්දස්ස වික්ඛුනෝ දස සංඥා සුත්තාසෝ ආවාදෝ තානසෝ පටිපස්සම් දෙය්‍ය කතමා දස අනිච්ච සංඥානත් සංඥා සුබ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිවිද සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද වික්ඛෝ අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාකාර ගතෝ වා ඉතිපරද ඉති පරිසංචෙක්කති රූපං අනිච්ඡං වේදනානිච්ඡා සංඥානිච්ඡා සංඛාරානිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති මේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සේ විහෙරති අයං කුච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත සංඥායිදානන්ද දික්කෝ දුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉති පරිසංචෙක්කති චක්ඛුං අනන්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධානත්තා ඝානං අනත්තා ගංගා අනත්තා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තේ ඉතිමේච ලජ්ජාති බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සේ විහෙරති අයං කුච්චතානන්ද අනත්ත සංඥා කතමාචානන්ද සුභ සංඥා ආනන්ද වික්ඛු ඉමමේව කායං උද්දම් පාද තල අදෝකේස මත්තක තද පරියන්තම් පුරන් නානප්පකාරස් අසුචිනෝ පච්ච වෙක්කති අත්ථීමස්මින් කායේ කේසා ලෝමානකා දන්තාගතෝ මංසා නාරු අට්ටි අට්ටි විඤ්ඤා වක්ඛං අදයන් යකනං කිලෝමකං පියකං අස්සාසං අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්පිත්තං සෙම්මං පොබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා සිංහානි කාලසිකා මුත්තං තීතිමස්මින් කායේ අසුභානු පස්සේ විහෙරති අයං කුච්චතානං දසුභ සංඥා කතමාචානං ආදීනව සංඥා ආනන්ද බීජ අනඤ්‍යගතෝ වා රුක්ත මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා විතේපටි සංචික්කති බහෝ දුක්ඛෝ කෝයං කායෝ බහෝ ආදීනෝ ඉති මස්මි කායේ විවිධ ආබාධා උපජ්ජන්ති සේයති සංචක්ඛු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ ශබ්ද රෝගෝ කාසෝ සාසෝ විනාසෝ ඩහෝ ජරෝ පුච්ච රෝගෝ මොච්චා පක්ඛන්තිකා සූලා විසෝචිකා කුට්ඨං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චෝ රකසා විතච්චිකාලෝ හිත කිත්තං මදුමේහෝ අංසා පිලකා බගන්දලා පිට සමුට්ඨානා ආබාධා සෙම්ම සමුට්ඨානා ආබාධා වාද සමෝෂ්ඨානා බාධා සංනිපාතිකා බාධා උදු පරිණාමජා බාධා උපක්ඛමිකා බාධා කම්ම විපාකජා බාධා සීතං උන්නං ගච්ඡා විපාසා උච්චාරෝ පස්සහෝ තේතේව ඉස්මස්මි කායේ ආදීනවානුපස්සේ විහෙරති අංගුච්චතානන්ද ආදීන සංඥාගතමාචානන්ද පාන සංඥායිතානන්ද වික්කෝ උප්පන්නං කාමිතක්කං නාදි වාසේති පජාති විනෝදේති භ්‍යාන්ති කරෝති යන භාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජාති විනෝදේති භ්‍යාන්ති කරෝති යන භාවං ගමේති උප්පන්නං හේසා විතක්කං නාදි වාසේති පජාති විනෝදේති භ්‍යාන්ති කරෝති යන භාවං ගමේති උප්පන්න උප්පන්නේ පාපකේ යකුසලේ ධම්මේ නාදි වාසේති පජාති විනෝදේති භ්‍යාන්ති කරෝති යන භාවං ගමේති අයං ගච්ඡානන්ද බාල සංඥා ගතමා ඥානන්ද විරාග සංඥා ඥානන්ද වික්ඛෝ අරඤ්ඤ ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාකාර ගතෝ වා ඉති පරිසංචෙක්කති ඒතං සන්තං ඒතං පණීතං යදිතං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පටිපරිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං ගච්ඡානන්ද විරාග සංඥා ගතමා ඥානන්ද නිරෝධ සංඥා ඥානන්ද වික්ඛෝ අරඤ්ඤ ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපරි සංචෙත්තති ඒතං සංසං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත්ඥායදානන්ද දෙක්කෝ යේ ලෝකේ උපායපාදානා චේදසෝ අතිෂ්ඨානාබිනිවේසා නුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරල් සංඥා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥායදානන්ද වික්ඛෝ සබ්බ සංකාරේ අට්ඨේයති හරායිති ගොච්චති අයං උච්චතාන සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද වේකෝ අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිසීද පල්ලංකං ආගිත්තාවුජුං කායම් පණදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝකතෝ වාසති සතෝ පස්සති ගං වා සන්තෝ දීගං අස්වාමිති පජානාති දීගං වා පස්සන්තෝ දීගං පස්වාමිති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්වාමිති පජානාති රස්සං වා පස්සන්තෝ රස්සං පස්වාමිති පජානාති සබ්බකා පරිසංවේදී අස්සේ ස්වාමී සික්කති සබ්බකාය පරිසංවේදී පස්සේ ස්වාමී සික්කති පස්සම්බයං කාය සංකාරං අස්සේ ස්වාමී සික්කති පස්සම්බයං කාය සංකාරං මාසදේශාමී සිකදී වේදී පරිසංවේදී අස්සේශාමී සිකදී වේදී පරිසංවේදී පස්සේශාමී සිකදී සුපරිසංවේදී අස්සේශාමී සිකදී සුඛ පරිසංවේදී පස්සේශාමී සිකදී චිත්ත සංකාර පරිසංවේදී අස්සේශාමී සිකදී සංකාර පරිසංවේදී අස්සේශාමී සිකදී පස්සම්බයං චිත්ත සංකාරං අස්සේශාමී සිකදී පස්සම්බයං චිත්ත සංකාරං පස්සේශාමී සිකදී චිත්ත පරිසංවේදී අස්සේශාමී සිකදී මීස්තිකති චිත්ත පරිසංවේදී පස්සෙස්සා මීස්තිකති අභිමෝදයං චිත්තං අස්සෙස්සා මීස්තිකති අභිමෝදයං චිත්තං පස්සෙස්සා මීස්තිකති සමාදාන චිත්තං අස්සෙස්සා මීස්තිකති සමාදාන චිත්තං පස්සෙස්සා මීස්තිකති විමෝචයං චිත්තං අස්සෙස්සා මීස්තිකති විමෝචයං චිත්තං පස්සෙස්සා මීස්තිකති අනිච්ඡාන පස්සේ යස්සෙස්සාමී සිකති අනිච්ඡාන පස්සේ පස්සෙස්සාමී සිකති විරාගාන පස්සේ යස්සෙස්සාමී සිකති විරාගාන පස්සේ පස්සෙස්සාමී සිකති නිරෝධාන පස්සේ යස්සෙස්සාමී සිකති නිරෝධානුපස්සී අස්තිස්සාමී ඒසික නිරෝධානුපස්සී පස්තිස්සාමී ඒසිකදී පටිච්චසමුප්පාදානුපස්සී අස්තිස්සාමී ඒසිකදී පටිච්චසමුප්පාදානුපස්සී පස්තිස්සාමී ඒසිකදී අයං වච්චතානන්ද ආනාපාන සති රජේකෝත්වං ආනන්ද ගිරිමානන්දස දික්කුණෝ උපසංගමේත්වා විමාගස්සඤ්ඤා භාසෙය්‍යාසේ දානංකෝ පනේතං විජ්ජතියං ගිරිමානන්දස දික්කුණෝ විමාගස්සඤ්ඤා සුත්වා සෝ ආපාදෝ ඨානසෝ පරිස්ස පටිච්චසම් තේයාති යතකෝ ආයස්ම ආනන්දෝ භගවතෝ සම්තික ඉමා දස්සඤ්ඤස් උග්ගහෙත්වා ඒන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමි උපසංගමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස්සඤ්ඤා භාසි යතකෝ ආයස්මතෝ ගිරිමානන්දස් ඉමා දස්සඤ්ඤා සොත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්බි බුද්ධාය චායස්මා ගිරිමානන්දෝ තම්මා ආපාදතතා පහේනෝච අනායස්මතෝ ගිරමානං දසසෝ ආබාධෝ අවෝසීතේ වම්මේ සුඛං ඒකං සමයං භගවා රාජකයේ විහෙරති සිගලේස්මින් පබ්බතේ తත්‍ර කෝ භගවා බික්කෝ ආමන්තේසී බික්කවෝති බදන්තේ තේ බික්කෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒකත වෝච පස්සතනෝ තුම්මේ භික්කවේ හේතං වේභාරං පබ්බදන්ති එවං පන්තේ හේතස්සපිකෝ භික්කවේ වේභාරස්ස පබ්බතස් අඤ්ඤාව සමඤ්ඤාවෝසි අඤ්ඤා පඤ්ඤත්තේ පසතනෝ තුම්මේ වික්කවේ හේතං පණ්ඩවම් පබ්බතන්ති එවං පන්තේ හේතස්සපි කෝ වික්කවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාවෝසි අඤ්ඤා පඤ්ඤත්තේ පසතනෝ තුම්මේ වික්කවේ හේතං වේපුල්ලම් පබ්බතන්ති එවං පන්තේ හේතස්සපි කෝ වික්කවේ වේපුල්ලස්ස පබ්බතා සංඥා සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤාති වසනෝ තුම්මේ භික්ඛවේ හේතං ගිජ්ජ කූටං පබ්බතන්ති එවං බන්ති හේතස්ස පිකෝ භික්ඛවේ ගිජ්ජ කූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤාති වසනෝ තුම්මේ භික්ඛවේ ඉමං විසේකිලින් පබ්බතන්ති එවං බන්ති ඒ ඉමස්ස පිකෝ භික්ඛවේ ඉසේකිලස්ස පබ්බතස්ස ඒසා සමඤ්ඤා හෝසි ඒසා පඤ්ඤාති භූතකුප්පං භික්ඛවේ පංචපච්චේක බුද්ධ සතානිමස්මින් ඉසිකිලස්මින් පබ්බතේ චිර නිවාසේ නෝ අහේසුං තේමං පබ්බතං පවිසන්තාදේශාන්ති භවෙක්ඛාන දේශාන්ත මේනම් මනුස්සා දිස්වා යේ මහන්සු අයං කෝ අයං පබ්බතෝ ඉමේ ඉසිකිලි ඉසිකිලි ඉසිකිලිත්තේක සමඤ්ඤා උදපාදී ආටික්කස්සා භික්ඛවේ පච්චේක බුද්ධානන් නාමානි කිත්තේසා වික්කවේ පච්චේක බුද්ධානං නාමානි දේතිසා වික්කවේ පච්චේක බුද්ධානං නාමානි සංසුනා සාදුකං මනසිකරෝත බාතිස්සාමීති එවං භන්තේති තෝ කෝතේ වික්ඛු භගවතෝ පච්චසෝ සුම් භගවා හේතදවෝච අරිට්ඨෝ නාම වික්කවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉසිකලස්මින් පබ්බතේ තිර නිවාසය ඒසුම් උපරිට්ඨෝ නාම වික්කවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉසියේ ගිලේස්මෙන් පබ්බතේ කිල නිවාසය අවෝසි සත්තකරතේ කියනා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මෙන් ඉසිගිලේස්මෙන් පබ්බතේ කිල නිවාසය අවෝසි යසසීනා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මෙන් ඉසිගිලේස්මෙන් පබ්බතේ කිල නිවාසය අවෝසි සස්සනෝනා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මෙන් ඉසිගිලේස්මෙන් පබ්බතේ කිල නිවාසය අවෝසි පියදස්සීනා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මෙන් ඉසිගිලේස්මෙන් පබ්බතේ කිල නිවාසය අවෝසි ගන්ධාරෝ නාභිකේ පච්චේක සම්බුද්ධෝ ඉමාස්මෙන් නිසිකලෙස්මින් බබ්බතේ ඉර නිවාසී හෝසේ පින්ඩ පින්ඩෝලෝ නාභිකේ පච්චේක සම්බුද්ධෝ ඉමාස්මෙන් නිසිකලෙස්මින් බබ්බතේ ඉර නිවාසී හෝසේ පාසුකෝ නාභිකේ පච්චේක සම්බුද්ධෝ ඉමාස්මෙන් නිසිකලෙස්මින් බබ්බතේ ඉර නිවාසී හෝසේ තෝ නාභිකේ පච්චේක සම්බුද්ධෝ ඉමාස්මෙන් නිසිකලෙස්මින් බබ්බතේ ඉර නිවාසී හෝසේ තතෝ නා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉසිග්‍රේස්මි අපතේ චිර නිවාසය උසතවා නා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉසිග්‍රේස්මි අපතේ චිර නිවාසය අවෝසී භාවිතස්සෝ නා භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉසිග්‍රේස්මි අපතේ චිර නිවාසය අවෝසීති ඒ සත්ත සාරාණි ගානි රාසා පච්චේක මේ වජ්ජ ගමං සුබෝධියං තේ සංවිසල්ලා නරොත්තමානං නාමානි මේ කිත්තයතෝ සුනාත අනිට්ඨෝ පරිට්ඨෝ දගරසකී යසාසේ සුදස්සනෝ පීතස්සීට බුද්ධෝ කන්ධාරෝ බින්දෝ ලෝපාසබෝච නීතෝ දතෝ සතවා භාවිතස්සෝ සුම්මෝ සුභෝ මේතුලෝ අට්ඨමෝච යතස්තමේගෝ අනිගෝ සුදාටෝ පච්චේක බුද්ධා භව නිත්තිකේ නාංගෝච හංගෝච මහානුභාවා දේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුද්ධෝ අතෝ සුභා උපනේමිසෝ නේමිසෝ සංගතිත්තෝ සත්‍යෝ තතෝ සුබිරජෝ පණ්ඩිතෝ ච කාලෝප කාලා විජිතෝ ජිතෝ ච අංගෝ ච පංගෝ ච බුද්ධිජෝ ච අපස්සී ච යුපදීන් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අහේස් අජේසින් සත්තා භවත්තා කරමං ගෝලෝ මාංස උච්ඡංග මාය වසිතෝ වනාසකෝ අනාසවෝ මනෝමයෝ මානච්චි දෝච බන්දු මාතදාති මුත්තෝ විමලෝච කේතුමා කේතුම්බ රාගෝච මාතංගෝ අරියෝ අතච්චුතෝ අචත්තුත ගාමභ්‍යාම කෝසුමංගලෝ දබ්බිලෝ සුප සුපතික්ඛිතෝ අසයෝ කේමා විරතෝ ච සෝරතෝ දුරන්නයෝ සංඝෝ අතෝපි උච්චරෝ අපරෝ මුනි සයෝ අනෝමනික්කමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ දෝදස බාරද්වාජෝ අන්තිම දේහදාරී බෝධි මහානාමෝ අතෝපි උත්තරෝ කේසීසිකී සුන්දරෝ බාරද්වාජෝ තිස්සෝපතිස්සා භවබන්ධ අච්චිදා උපසීදරී තන් අච්චි දෝච සීදරී බුද්ධෝ අහෝ මංගලෝ විතරාගෝ උසබජ්ජතා ජාලිනින් දුක්ඛ මූලං සන්තං පදං අජ්ජ ගමෝ පනීතෝ උපෝසතෝ සුන්දරෝ සච්ච නාමෝ ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝච පදුමුස්තරෝ රක්ඛිතෝ පබ්බතෝච මානත්තද්දෝච සෝබිතෝ විතරාගෝ කන්නෝච බුද්ධෝ සුවිමුත්ත චිත්තෝ ඊතේච අන්නේච මානුභාවා පච්චේක බුද්ධා භවනෙත්ති කීනාස්ති සබ්බ සංඝාති ගතේ මහේසී පරිනිබ්බුතේ වන්දත අපමෙයේති නමෝ තස්ස භගව සහ පටිපදා තථාගතේන ආබිදාම් බුන්දා චග්ගුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානා භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා ඥාති පිදුක්ඛෝ මරණං පේ දුක්ඛං අබ්බේ සම්පයෝගෝ භෝගෝ යම් පිද්දං නලබති තම්පි දුක්ඛං සංකිද්දේන පංචුපාදානකන්දා දුක්ඛයිතං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදය අරිය සත්‍යං යායං තංනා පොනෝ භවිකානං දිරාගතාගතා තද්‍ර තත්‍රාබේ නං දීනේ දේය දීදං කාම තණ්හා භව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අදේස විරාග නිරෝධෝ යාකෝ පටිනිස්සග්ගෝ මොද්දේ කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය තද්දං අයමේව අරියෝ අටංගේ කෝමග්ගෝ හේයති දං ධම්මා දිට්ඨි ධම්මා සංකප්පෝ ධම්මා වාචා ධම්මා මංතෝ ධම්මා ආජේයෝ ධම්මා වායාමෝ ධම්මා සතේ සම්මා ධම්මා ඉදං දුක්ඛං අරිය සත්‍යං තෙමේ භික්ඛවේ පුබ්බේ ආනනෝ දුතේ සෝ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාලකෝ උදේ කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං දිමේ භික්ඛවේ පුම්බේ ආනනෝ දුතේ දෝ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං තිමේ භික්ඛවේ කුබ්බේ උදපාදි ඥානං උදපාදි සංඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දිමේ භික්ඛවේ කුබ්බේ ආනනුද්දුතේ දෝ දා ජග්ගුං උදපාදි ඥානං උදපාදි සංඥා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පාදම්බං තිමේ බික්කරේ කුම්බේ අනනෝද්දුතේ සුදං මේ තුෝ ජක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පරිණාති මේ භික්ඛවේ පුබ්බේ අනන සුදේතු ධම්මේ ලෝ ජග්ගුම් උදපාදිනානං උදපාදි උදපාදි ජා උදපාදි ආලෝකෝ උදේ නිරෝධං අරිය දාච්ඡං දිමේ භික්ඛවේ පුබ්බේ අනනෝද්දුතේ දෝ ධම්මේ දෝ චක්කුං උදපාදි ඥානං උදපාදි සංඥා උදපාදි විඤ්ඤා උදපාදි ආ ලෝකෝද සංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සත්‍තිකාතබ්බං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුත්තුතේ දෝ ධම්මේ චක්කුං උදපාදි ඥානං උදපාදි වඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ නිදං දුක්ඛ නිරෝධං අරිය දච්ඡං සච්චිකතං දිමේ භික්ඛවේ පුබ්බේ ආනනෝ දුතේ දෝ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝද නිදං නිරෝධ ගාමිනී පටිපදාරිය දාච්ඡං දිමේ භික්ඛවේ කුම්බේ ආනනෝ සුදේ සුදං මේ දෝ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදේජ්ජා උදපාදේ ආලෝකෝද බෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං බාවේ සම්බන්දිමේ භික්කවේ කුම්බේ ආනනෝ දුතේලෝ ධම්මේ දොදග්ගුං උදපාදි ඥානං උදපාදි වං උදපාදි විඤ්ඤා උදපාදි ආ සදෝ ආරිය දාදේ පරිවර්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං වේදෝද්ධං සදේවගේ ලෝකේ සමාරගේ සම්බ්‍රහ්මකේ සම්මනක් බ්‍රාහ්මනියා පජාය සදේව මානෝදා ධම්ම සම්බෝධින් අභිසම්බුද්ධෝ පාච්ඡඤ්ඤාදී අතෝ ජගෝ මේ භික්ඛවේ මේ දුතතෝ දෝ ආරිය දාත්තේ තිබරේ වට්ටං ගාදදාකාරං රකාබෝතං ඥානදස්සනං ධුයි දොද්දං අතම් භික්කවේ තදේවකේ ලෝකේ සමා නාරගේ සම්බ්‍රාහ්මගේ සාසමනං බ්‍රාහ්මනියා පජාය සදේව මනෝද්දාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ දානං ච පනමේ දස්සනං උදපාදී අකුම්පමේ චේතෝ විමුක්ති අයමන්තේමා ජාතිනද්දි දානේ පුනාබා නමෝද භගවන්ත මනාපං ච භග්ගියා භික්ඛු භගවතෝ වාදිතම් ආබිනම් දුම් තේ කරණත්මින් ජපන වේයා කරණත්මින් භංජමානේ ආයත්මතෝ කොණ්ඩං ඤද්ද විරදං වීත ආලං ධම්මදග්ගුං උදපාදේ යං කිං චිතමුද ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං පාද්දිතේද පන භගතා ධම්ම ජග්ගේ බුම්මා දේවා සද්ද මානෝ ධම්මං භගවතා භාරාණසියම් ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛම් පවද්දිතං අපතිවද්දියං සමනේන වා බ්‍රාහ්මනේන වාසේන වා මාරේන වා බ්‍රහ්මුණා වාකේන ජීවා ලෝකස්මින් ති බුම්මානං දේවානං සද්දං දුද්වා ධාතුං මාරාජිකා දේවා සද්ද මනෝද්දා යම් භගවතා බාරාණසියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවද්දිතං අප්පතිවද්දියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණාගේන ජීවා ලෝකං මිම් ධාතුං මහරජකානං දේවානං සද්දං සොස්වාවතිං සාදේවා සද්ද මනෝදා යම් භගවතා බාරාණදියං ඉතිපදනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවස්තිතං අපපතිවස්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන ජීවා ලෝකත්මින් අතිං උදානං දේවානං සද්දං සෝත්වා යාමා දේවා සාන්ද මනෝස්සා ඒතම් භගවතා ඥානදියං ඉතිපතනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවත්තිතං අප්පතිවද්දියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා ගනති වා ලෝකන්නිම් ආනං දේවානං සද්දං ගොද්වා තුසිතා දේවා ගන්ත මනෝසායෝ ඒතම් භගවතා අනතියම් ඉදිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණාගේන දිවා ලෝකං තුතිතානම් දේවානම් ගද්දං නිම්මාන රතේ දේවා ගද්ද මනෝදායේ සුම් ගේතම් භගවතා ඥානතියම් ඉතිපතනේ මිගදායේ අනුත්තරම් ධම්මචක්කම් පවත්ති සංඅප්පතිවත්තියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන ජීවා ලෝකස්මින් අනරතේනං දේවානං සත්තං දුද්වා පරණියමිත වාදවාන්තිනෝ දේවා සද්දමනෝ යම් භගවතා බාරණතියම් ඉතිපතනේ මිගදාය අනුතරම් ධම්ම චක්කම් පවස්තිතං අප්පතිවද්දියං සමනේන බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින් සම්ති පරනිම්මිත වතවත්තිනං දේවානං සද්දං සොත්වා ධම්ම පාරේ ගාජ්ජාදේ යම් භගවතා බාරාණදියම් ඉදිපතනේ මිගදායේ අනුත්තරම් ධම්මචක්කම් පවත්තිතං අපතිවස්තියම් සමනේන බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන ජීවා ලෝකන්නිම් ධම්ම පාරිදජ්ජානං දේවානං සද්දාතෝ යම් භගවතා බාරාණදියම් ඉතිපතනේ මිගදාය අනුත්තරම් ධම්ම චක්කම් පවත්ති තං අප්පතිවත්තියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන ජීවා ලෝකස්නිම් බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං ගොද්වා මා බ්‍රහ්මා දේ භගවතා වාරාණතියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්මචක්කම් පවද්දිතං අපපතිවද්දියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනති වා ලෝකස්මින් බ්‍රහ්මානං දේවානං සද්දං දුත්වා පරිද්දාවා දේවා සද්දමනෝදා කම් භගවතා වාරාණතියම් ඉති පතනේ මිගදාය අනුත්තරම් ධම්මචක්කම් පවත්තිතං අපපටිවත්තියම් සමනේන බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා පරිද්දා බාණං දේවානං සන්තං කුද්වා අප්පමාන දේවා කන්දමානෝ භගවතා වාරාණති අම්මිති පතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කම් පවස්තිතං අප්පතිවස්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණාගේන දිවා ලෝකන්නිම් උපමාන බාණං දේවානං සද්දං සෝස්වා යම් භගවතා බාරාණදියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්මචක්කම් පවත්තිතං අප්පතිවද්දියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන ජීවා ලෝකං ආබස්සරානම් දේවානම් සද්දං දුක්ඛා පරිණිත සුභා දේවා සද්දමනුස්සාවේ සුම් සම් භගවතා භාරාණතියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවත්තිතං අප්පතිවස්තියම් සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන සිවා ලෝකාත්මින් අපමාන සුබානං දේවානං සද්දං ගෝත්වා සුභසින්නකා දේ යම් භගවතා බාරාණදියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවත්ති තං අපතිවද්දියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාකේන ජීවා ලෝකාසුනින් උපකින්නාකාරං දේවානා භද්දාං සෝද්වා වේයාපාරාදේ තම් භගවතා බාරාණතියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවත්ති තං අප්පතිවත්තියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකාස්නින් නානම් දේවානම් සද්දං කුද්වා අවියාදේවා සද්දමනුද්දා ඒතම් භගවතා බාරාණදියම් ඉති පතනේ මිගදායේ අනුත්තරම් ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන සිවා ලෝකස්මින් අවියානං දේවානං සද්දං තුද්වා අතප්පා දේවා සද්ද මනෝද්දා යම් භගවතා බාරහනති අමිති පතනේ මිගදායේ අනුත්තරම් ධම්ම චක්කම් පවත්ති තං අප්පතිවත්තියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන ජීවා ලෝකං යතප්පානං දේවානං දන්තං සෝත්වා සුදාසා දේවා ගාන්තමානුත්ථා සම්භගවත ඥානතියං ඉති පදනේ මිගදාය අනුත්තරම් ධම්මචක්කම් පවත්තිතං අප්පටිවර්ධියං සමනේන වා බ්‍රාහමනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකං සුදස්සානං දේවානං සද්දං සුද්වා සුදස්සේ දේවා සද්ද මනෝස්සා ඒතම් භගවතා භාරාණතියම් ඉති පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි තං අප්පතිවද්ධියම් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා වා කේන දිවා ලෝකන්නිං විදස්සීනං දේවානං තාන්තං දුක්ඛා අකනිරිට්ඨකා දේවා සද්දම භගවතා බාරාණතියං ඉදිපතනේ මිගදාය අනුත්තරං ධම්මදක්ඛම් පවත්තිතං අප්පතිවාද්දියං සමනේදවා බ්‍රා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා තේන කනේන තේන මුත්තේන ආව බ්‍රහ්ම ලෝකා දද්දෝ චතසාද්දී ලෝකධාතු සම්කම්පි සම්පකම්පි සම්පරේ අප්පමානෝ ච උලාරෝ බාදෝ ලෝකේ අතික්කම්ම දේවානම් දේවානුභාවම් තියතකෝ භගවා උදානම් උදානේ සියඤ්ඤාති වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාති වතබෝ කොණ්ඩඤ්ඤෝ අතීතිතං ආයත්මතෝ කුණ්ඩං ඤත්ත අඤ්ඤා කුණ්ඩං ඤොත්තේ නාම ඒතේන ගජ්ජ වද්දේන දුක්ඛා බය රෝගාෝප සාමෙන් නමෝ තස්ස භගවතු වරතෝ ධම්මා සම්බුද්දස්ස එවම් මේ දුතං ඒකං සමයං භගවා ධග්ගේතු විහෙරති කපිල මද්දුර්මින් මානේ මාතා බෙක්කු සංගේන සද්දින් පංච මාත්තේ බෙක්කු තතේ සම්බේව අරහතේ දසේත ලෝක ධාතෝයි දේවතායේ බොයේන සම්නිපරිතාවන්තේ භගවන් තන්දස්සනාය බේක්කෝ සංඝං අතකෝ චතුන්නං දුර්ධවාස කායකානං දේවානං ඒතදවෝ අයංකෝ භගවා රාග්‍යේත වේරති කපිලවා තුන්මින් මාමනේ මාතා බෙක්ඛු සංඝේන සබ්දෙන් පංචමාද්දේ බෙක්ඛු තතේ සම්බේව අරංදේ දවේජ ලෝකනාදෝය දේවතා දේබුයේන සංනිපටිතා හොන් දේවකවන් සම්දාස්සනාය බෙක්ඛු අනුනමයම්බේන භගවාදේන පසංගමේයාප උපසංගමේत्वा භගවතෝ දන්දිකේ වච්චේක ගාතං වාදේම අතකෝ දාදේවතා දෙයදා බිනාම බලවා පුරිසෝ ධම්මින් ජිතං වා බාං පදාරේය පසාරිතං වා බාං ධම්මින් ජය ඒවමේවං සුද්ධා වාදේතු දේවේසු වන්දරයිතා භගවතෝ පුරතෝ පාදුරයේ සුංගතකෝ තා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨං කෝ ඒකමං තං තිතා කෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසේ මාගමයෝ පවනස්මින් දේවකාය සමාගතා ගතම්මයි මං ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංඝං තේ අතකෝ අපරාදේවතා භගවතෝ සම්දිකේ මංගාසං අබාසේ තාත්‍ර වික්කවෝ සමාදං තෝ තෙත්තං අත්තනෝ දුකම කන්தோ තාර දේවනෙත්තානිකයත්වා ඉන්ද්‍රයානි රක්ඛං තේ පණ්ඩිතාති අතකෝ අපරා දේවතා භගවතෝ සම්දිකේ මංගාතං අබාසේ චෙත්වා කේලං චෙත්වා ඵලිකං ඉන්ද කේලං ඕවච්චමනේ දාතේ තරං දෙදොද්දා විමලා චක්කුමසා සුදන්තා සුසුනාකාතේ යතකෝ අපරාදේවතා භගවතෝ සංජකේ මංගාතං අබාගේ යේකේති බුද්ධං උදරණං ගතාදේ නතේ කමිතං දියපායං පායමාසං දේයං දේවකායං පරිපූර්ණේ සංතේ අතකෝ භගවා වේකෝ ආමන්දේදී බොයේන වික්ඛවේ දස ශ්ලෝක සාසුසු දේවතා සම්නිපතිතාගතං අස්සනාය වේකෝ සංඝං යේපිතේ භික්ඛවේ අයසොං අතේත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධාතේ සම්බි භගවං දානං ඒත පරමායේව දේවතා සංනිපතිතායේතුං තියතාපිමයං ඒතරයේ යේපිතේ භික්ඛවේ භවේ සම්ති අනාගත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධා තේ සම්මි භගවන්තානං ඒත පරමා දේව දේවතා සම්නිපටිතා භවේ සම්දී තියතාපිමයං ඒතරයේ ආයේකේතාං වික්කවේ දේවකායානං ආමානේ දේසිතාමි වික්කවේ දේවකායානං ආමානේ දේසිතාමි වික්කවේ දේවකායානං ආමානේ තන්දුනාද සාදුකං මනසිකරවත බාදේතාමේ දේවං බන්දේති කෝ දේවිකෝ භගවතෝ පඤ්චාසෝ සම් භගවා ඒතදමෝ තිලෝකමනෝකස්සානේ අස්ස බුම්මා තදසිතා දේසිතා ගිරිජබ්බාරං පයිතස්සා සමායිතා බුදුදේවදල්ලේනා ලෝමං සාබෙතං බුනෝ සාත මනසා සොද්දා මෙප්පසන්න මනාවෙලා දීවා පංචසතේ ඥාත්වාවනේ කපිලවත්තවේ සතෝ ආමතේ සත්තා සාවකේ සාධනේ රතේ දේවකාය අබෙක්ඛංකා දේවිදානාත බෙක්ඛවෝ තේජාතප්පම කරුං සුත්තා බුද්ධත් සාතනං තේසං පාදුරෝ ඥානං අමනෝදාන දාසනං අබ්බේකේ ගතමද්දක්කුන් දාසං අත දද්ද තෙංගතං ඒකේ දාසනං අමනෝදාන ආනමද්දසොං අපේකේ නත්තමද්ද කුන්දිතා සබ්බා පුටාවෝ තංජතබ්බං අබේඤ්ඤාය මොක්ඛිප්පාණ චක්කුමාදතෝ ආමන්දේ සද්ධාදාවකේ සාධනේන තේ දේවකායා බෙක්කන්තා දේවජානාත එක්කවෝ යේවං ඉත ඉතාමේ ගිරාය නමෝපසෝ සාත්තසායාක බුම්මාකා පිලවස්සවාය දිමන්තෝ දුතේ මන්තෝ වන්නමන්තෝ යසස්සි රෝමෝදමානා බික්ඛමු බේකෝණං සමෙතෙන් වනාචරාසාය මවතායකානනත් වන්නිනෝ ඉදිමන්තෝ දුතේ මන්තෝ වන්නමන්තෝ යසස්සි රෝමෝදමානා බික්ඛමු බික්ඛෝණං සමෙතෙන් වනං සාතා ගිරාදිසාසායකානනත් වන්නිනෝ ඉදිමන්තෝ සබ්බතේ මන්දෝ වන්නමන්දෝ යතස්සිනෝ අභිකාමුම් බෙක්කෝ නන්දමෙතෙන් වනං එච්චේද ඒදෝලස ආසායකානානද්ද වන්නිනෝ එද්දි මන්දෝ දතේ මන්දෝ වන්නමන්දෝ යතස්සිනෝ මෝදමානා බෙක්කාමුම් බෙක්කෝ නන්දමෙතෙන් වනං දෙස්සා මෙත්තා පංචදෝසායකානානද්ද වන්නිනෝ එද්දි මන්දෝ දතේ මන්දෝ වන්නමන්දෝ යතස්සිනෝ මෝදමානා බෙක්කාමුම් බෙක්කෝ නන්දමෙතෙන් වනං කුම්භීරෝ රාජකය කෝවේ පුල්ලස්සන වේදනම් වේයෝ නසසාස්සං යක්ඛානම් වේ රූපාසතේ කුම්භීරෝ රාජකය කෝතෝ සමිතින් වනම් පුරි මංජලි සංරාජා දසරට්ඨෝ සම්පසාසතේ ගන්ධබ්බානං ආදිපති මහරජා යතසිතෝ බුද්ධා විදස්සභාවෝ ඉන්දනාමා මාබ්බලා ඉද්දි මන්දෝ දුති මන්දෝ වන්නමන්දෝ යතස්දිනෝ මෝඩමානා බික්කාමුං බික්ඛූනං සමිතින් වනම් ගබ්බිනංජලි සංරාජා වේරොල්ලෝ සම්පසාදතේ කුම්බණ්ඩානං ආදිපති මහරජා රාජා කතිකෝ පුත්තාපිතා සභාවෝ ඉන්දනාමාමා බලා ඉද්දි මන්දෝ දුති මන්දෝ වන්නමන්දෝ කතිනෝ මොදමානා බෙක්කාමෝ බෙක්කෝ නන්ද වෙදෙන් වනම් පජ්ජි මණ්ඩලිනම් රාජා රෝපක්කෝ තම් පසසති නාගානං ආදිපති මහරාජා කතිකෝ පුත්තාපිතා සභාවෝ ඉන්දනාමාමා බලා ඉද්දි මන්දෝ දුති මන්දෝ වන්නමන්දෝ කතිනෝ මොදමානා බෙක්කාමෝ බෙක්කෝ නන්ද වෙදෙන් වනම් රාජා රෝතම් පසසති අක්කා සෝවානං ආදිපතේ මහරජා තද්දෝ පුත්තා පිටස්සභාවෝ ඉන්න නාමාම්බලායද්දි මන්දෝදති මන්දෝ වන්න මන්දෝ සතිනෝ මහදමානා වික්ඛාමු බික්ඛෝ නන්දමනේකමනම් පුරත්ති මේන සතරට්ඨෝ දක්ඛි මේන වෙරොල්ලකෝ පච්චි මේන වෙරෝපක්ඛෝ කුවේරෝ සංගං අචාතාරෝ තේ මහරජා සමස්තා සතරෝලිතා දාඨල්මානාට්ඨන්දෝ අනේකා පිළහත්තේ තේ සම්මායා විනෝදාසා අගවංජනිකා ගට්ඨා මායා කොටෙන්ඩෝ එටෙන්ඩෝ වෙටොච්ච විදුලෝ සමාගන්ධනෝ කාමදෙට්ඨෝ ච කින්නෝ කණ්ඩුනි කණ්ඩු ච පනාදෝ පඤ්ඤෝ ච දේවතෝ දෝජ මාතලේ චිත්ත දේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ආගු පංචරිකෝ දේව තිම්බරු සුරිවච්ඡතාය තේ ධඤ්ඤේ ජනාජානෝ ගන්ධබ්බා තාරාජ වේමෝදමානා බෙක්කාමුම් බෙක්කෝ නන්දමිනින් වනං සාගුණාපක අනාගා වේසාලාසා රාජ්‍යකා කම්බලතතරා ආගෝ පායාගාසා ඥාදවේ යාමුනා සතරට්ටාච ආගුණාගායතදිනෝ ඒ රාවණෝ මානා භාගෝ භාග සමිතින් වනා යේනාගරාජේ සාතරං තේ දෙබ්බාද ජාපක්කේ සොද්දනකෝේ ආසයා දේවන මාජ්ජමස්සා චිත්‍රාදුපන්නාය දෙදේ සංනාමෝ ඥානේ අභය දදානාග රාජාන මාදේ දුපන්නතෝ ගේ මහකාදි බුද්ධෝ සන්නාය වාචාය හෝයං කහ නාගා දුපන්නා සරණ මගන්ද බුද්ධං ජිතා වජිරාත්තේන සමුද්ධං අසුරාසිතා බාතරෝ වාසවස්සේත එති මන්දෝ දසිනෝ කාලකං ජාමා බින්දා සුරාදාන වේගතා වේපජේත සුචිත්තීත පහාරාදෝ නමුතිතා සතංජ බලි පුත්තානන්දබ්බේ වේරෝධනාමකා ගන්න යත්වා බලින් දේනන් රාහු බද්ද උපාගමුන් සමේ යෝලානි බද්ද වදන්තේ දීකෝණං සබතින් වනං ආපෝජ දේවා පඨවිච තේජෝ වායෝ වරුණා වරුණා දේවා සෝමෝ ජසදාදා මෙත්තා කරුණා කායත ආපු දේවා සද්දෙනොන දේදේ සදාකාය සම්බේනානස්ස වන්නිනෝ එද්දිමන්තෝ දුතිමන්තෝ වන්නමන්තෝ සද්දිනෝ මෝලමානා බික්කාමෝ බික්කෝණං සබතින් වනං වෙන්නෝජ දේවා තාලේජ සමාදලු එමාදන්ත සුවනිදා දේවා මේ මාග පුරක්කත්වා දුරිය සූපනිතා දේවා දුරිය මාග පුරක්කත්වා නක්කත්තා යානි පුරක්කත්වා අගමන්ද වලාහකවසෝ නං වාසෝ දෙට්ඨෝ දක්ඛෝපාක පුරින්ද දෝලසේ තේතසකාය දබ්බේනානත්තවන්නිනෝ විද්දිමන්තෝ සුතිමන්තෝ වන්නවන්තෝ සද්දිනෝ මොදමානා පින්කාමෝ පින්කුණං කමිතින් වනසාබුදා භෝ දේවා ජලමග්ගී සිකාරි වාරිට්ඨකාජ රෝජාජ උම්මා කුප්පනිපාදනෝ වරුණාසා ධම්මාද අත්තුතා ජනේජකා සෝලෙය රුචිරා ගෝවාසෝනේ දිනෝදසේතේ සද්දේනානත්තවන්නිනෝ විද්දිමන්තෝ සුතිමන්තෝ වන්නවන්තෝ සතිනෝ මොදමානා බෙක්කාමෝ බෙක්කුණා ගමිනින් වනා සමානා මහා සමානා මහාදාමානෝ තමා කිද්ධා පදෝතිකා ආගෝ ආගවනෝ පදෝතිකා තාගෝ හරයෝ දේවා යේචලෝ හිතවාදිනෝ පාරකා මහා පාරකා සුදේමා සතිනෝ දේ දේනසා කාය සබ්බේනානත්තවන්නිනෝ එදිමන්තෝ එදිමන්තෝ වන්නමන්තෝ සතිනෝ මොදමානා බෙක්කාමෝ බෙක්කුණා ගමිනින් වනා දුක්ඛා කරුම්මා අරුණා ආගෝ ඒකං සාසා ඕදාත ගෛහාපා මොක්ඛා ආගෝ දේවා විචක්කනාදා ආගපජ්ජුන්නෝ යෝදිසා බිවස්සති තසේ තේ දසකායා සබ්බේ නානත්තවන්නිනෝ එද්දිමන්තෝ දුතිමන්තෝ වන්නමන්තෝ අර්ථසිනෝ මොඩවානා බික්කාමෝ බික්කූණං සමෙදින් වනක්ඛේ මියාදුසායාම ආකට්ඨකාච යසතිනෝ ලම්බේදකා රාමදෙත්තා ජෝතිනා මහදවාදවා නිම්මානරතිනෝ ආභෝහතා කුපරනිම්මිතා තසේ තේ දසකායා සබ්බේ නානත්තවන්නිනෝ එද්දිමන්තෝ දුතිමන්තෝ වන්නමන්තෝ අර්ථසිනෝ මොඩවානා බික්කාමෝ අට්ඨේතේ දේවනිකායා සබ්බේනානත්තමනිනෝ නාමන්මයේන ආගස්සුඤ්ඤේ චන්දේ දුසාසා පෞත්තජාතින් අකිලං ඕගතින් නමනාගමං දක්ඛේ මොගතරන් ආගං චන්දං වාල්තාදි චන්තු බ්‍රහ්මා පරමත්තෝච සුත්තායිතිපතෝ සහ නං කුමාරෝ දිස්සෝච සෝභාග සමතින් වන සාසම් බ්‍රහ්ම ලෝකාන මහා බ්‍රහ්මා විදිත්තති උපමන්නෝ දුසීමන්තෝ බිස්මා කායෝ සසිනෝ දසස්තේ කරාගෝ පච්චේක මසමත්තිනෝ තේසං සමජ්ජතෝ ආග ආරිතෝ පරිවාරිතෝ තේත සබ්බේ අබේකං තේත ඉන්දේ දේව බ්‍රහ්මකේ මාරදේනා බේකාමේ පස්ස කන්නාස මාදයං ඒත ගන්නත බන්දත රාගේන බද්ධමස්තු හේතුමස්තා පරිවාරේත මාවෝ මුංජිත ඉති දත්තමාදේනෝ කණ්හදේනං අපේතේ පාණිනාතලමාච්ච සංකත්තාන භේරමයතා පාවුතකෝ මේ ගෝතන අන්දෝස විජ්ජකෝ සදාතෝ පච්චුදාවස්ති සංගුන්දෝ හදයන් මතේ සංජසබ්බං අබේඥාය වක්කිත්වාණ චක්කුමාදතෝ අමන්තේ සත්තාදාවකේ දාසනේ රතේ මාරදේනා බෙක්කාන්තා දේවජානත බෙක්කෝ දේදාතප්පම කරොන් දොස්වා බුද්ධස්සාසනං දීතරාගේ පාක්කාමුං නිදං රෝමං පිඤ්ඤයං සබ්බේ විදිත සංගාමා පයතේ තායසස්දිනෝ මෝදාදේකා බෝතේ सावकाते जाने दोताते තේන සත්‍ය වද්දේන දුක්ඛාභය රෝගා උපසමින්තු තේ එවං මෙස්සං ඒකං ගමයම් භගවාලම යම් විරියාලෝකස්සයක් අද්ද බවනියත ගෝවාලවකෝ යක්කෝ එන භගවා තේරුප සංගමේ උපසංගමේත්වා භගවං තං ඒතදෝ ඒතදවෝච නික්කම සමනාදි සාදා උදෝති භගවා නික්කමි පවිසමනාදි සාදා උදෝති භගවා භාවිතේ ဒုတိယံ බකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝ තේනික්කම සමනාදි සාදා උදෝති භගවා නික්කමි පවිසමනාදි සාදා උදෝති භගවා භාවිතේ තතියම් බකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදෝච නික්කමදමනාදිදාදවතෝත් භගවා නික්කමේ පවිස්සමනාදිදාදවතෝත් භගවා පාවිතේ චතුත්ථම්බිකෝ ආලපකෝ යක්කෝ භගවාං තං ඒතදවෝච නිග්ගම ගමනාදි නාපාං ආවදෝනික්කමෙත්තාමේ යන්තේ කරණී යන්තං කරෝයේතේ පඤ්ඤාතං ගමන පුච්චිත්තාමේ තතේ මේන ව්‍යාකරිස්සදී චිත්තං වාතේ කිවිත්තාමේ යදයන් වාතේ පාලිත්තාමේ ආදේසු අංගහෙත්වා පාරගංගායං කීපීස්සාමේ දිනපං අවදෝපස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සම්මනබ්බ්‍රාහ්මණී ආපජාය සදේව මනෝස්සාය රෝමේ දිත්තං වා කිපේය හදයන් වා පාලේය පාදේ සුවා ගහෙත්වා පාරකංගාය චිතේයත්වං ආවුතෝ පොච්ච අදාකාංකදේත අතකෝ ආලවකෝ යක්කෝ භගවං තංගාතාය අජ්ජභාසේ කිං සෝදවිත්තං පුරිතස්ස දෙත්තං කිං සෝතුකින් නෝ දුකමාව ආසේ කිං සෝ වේසාදුතරං රතානං කතං දීවින් ජීවිතමාව දෙත්තං තේ සද්දේ දෙත්තං පුරිතස්ස දෙත්තං ධම්මෝ දුකින් නෝ දුකමාව ආසේ කතං වේසාදුතරං රතානං පඤ්ඤා ජීවින් ජීවිතමාව දේකතන්තු තරතේ ඕකංගතන්තු තරතේ යන්න මංගතන්තු දුක්ඛං අච්ඡේතේ කතන්තු පරිදොජ්ජතේ සද්දාය තරතේ ඕකං අපවාදේන අන්න මාගරියේන දුක්ඛං අච්ඡේතේ පඤ්ඤාය පරිදුජ්ජතේ කතන්තු ලබතේ පඤ්ඤං කතන්තු වින්දතේ ධනං කතන්තු කිත්තිං පප්පෝති කතම් මිත්තානි කන්තති යස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචතේ සද්ධානෝ රතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ පති රූපකාරේ දූරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝති කතම් මිත්තානි කන්තති යස්සේ තේසරෝ ධම්මා සංතස්ස කරමේ දිනෝ සච්ඡං ධම්මෝ කිති ජාගෝ සවේ පෙච්චන සෝචති අස්මා ලෝකා පරං ලෝකං සවේ පෙච්චන සෝචති ඉංගං සංඤ්ඤේපි පුච්ඡස්සෝ බුදුසමන බ්‍රාහ්මණේ යදි සච්ඡාත මාදාගා සංඥාවී යවන විද්‍යති කතනුදානි පුච්චේයං බුදුසමන බ්‍රාහ්මණේ සෝවාං අජරජානාමේ යොච්ඡත්තෝ ගම්බරායකෝ අස්සාය වතමේ බුද්ධෝ වාසාය ආලවිමාගමේ සෝවාං අජරජානාමේ යත්තදින්නම් මහපලන්දෝ ආංජරසාමේ ගාමා ගාමං පුරා පුරන්නමසවානෝ සම්බුද්ධං ධම්මාස්සජදෝදාං මතං තේ ඒවං වත්වා ආලවකෝ යක්ඛෝ භගවන්තං යදරෝජ බෙක්ඛන්තම් බෝතම බෙක්ඛන්තම් බෝතම දෙයතා විභෝ බෝතම නිකුද්ධිතං වා උක්කොච්චේ යමඩිච්ඡං මං වා බෙරේ මෝල්ලත්වා මග්ගං ආදික්කේය චක්කුමන්තෝ රෝපාය දක්ෙන් දීති එවමෙවං බෝධා ගෝතමේන අනේක වඩි ආයන ධම්මෝපකාසතෝ ඒ සාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡා මේ ධම්මංජ බේක සංඝංජ උපාසකම්මම්ම වංගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ ආනෝපේතං සරණං ගතං තේ නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස ඒවම් මේකං ඒකං තමයන් භගවමග දේතු පෙරති රක්ඛිනාගරේ මෙන් ඒක නාලායම් බ්‍රාහ්මණ කාමේ සේන කෝපන තමේන කසේ පාදද්වාජස බ්‍රාහ්මණස්ස පංචමස්ථානංගල සානි පයුත්තා අපයුත්තානි වන්දි වප්ප කාලේත කෝ භගවබුප්පන්න සමයන් වාසෙත් පාපත් ජීවර මහදාය ඒකදීවානද්වාජස බ්‍රාහ්මණස්ස සම්මන්තෝ තේරම සංගමේ තේන කෝපන තමේන කසේ පාදද්වාජස බ්‍රාහ්මණස්ස පරිවේදනාවත්ත තේන කෝ භගවා යේන පරිවේදනා තේරම සංගමියෝ සංගමෙත්තු අයමන්තං අට්ඨාති අදඝාගෝ පසේ පාරද්වාජෝ බ්‍රහ්මනෝ භගවන්තං පින්දාය විදනන් දෙස්වාන භගවන්තං ඒතදාවෝ ච අහංකෝ සමන කතාමි ච පපාමි දිද්වාද වපේද්වාද භුඤ්ඤාමි ත්වම්බි සමන කතා සුජ පපා සුජ කතිද්වාද භවිද්වාද භුඤ්ඤාසෝතේ අහම්බිකෝ බ්‍රාහ්මණ කතාමි ච පපාමි ච කතිද්වාද භවිද්වාද භුඤ්ඤාමි තේන කෝපනමයං පස්සම බෝධෝ ගෝතමසුකං වා නංගලං වා පාලං වා පාජනං වා බලිවර්තේව ආසවන භවං ගෝතෝ යමහ අහම්බිකෝ බ්‍රාහ්මණ කතාමි ච පපාමි ච කතිද්වාද භවිද්වාද භුඤ්ඤාමි තේන කෝපදීපාදස්සහජෝ බ්‍රාහ්මණෝවගමන්දං ආතා අජ්ජ බාරේ අද්දකෝ පටිජානාතේ රත්නමතේ කදින් කදින් ඕපෝච්චිතෝ බ්‍රෝහි යතාදාමනේ මේකදින් තේ සද්ධා බීජං කපෝට්ඨේ පඤ්ඤාමේ යුගණංගලං රේ සමනෝ යත්තංගති මේ පාල පාචනං කාය ගොත්තෝ වචී ගොත්තෝ ආහාරේ උදරේ අදෝ සත්‍යං කරෝමි නිබ්බානං ගෝරච්ඡම් මේ පොදන පිරියම් මේ දුර දෝරයන් යෝකක්ඛේ මාදිවානං කච්චලියන් වස්සත්තං යත්තකස්වාන සෝජතේ ඒව මේ සාකලේ කට්ඨාදාවෝ දෙම දබ්බලා ඉරිලංගදී කතිවාන සබ්බ දුක්ඛා පමුච්ඡතේ තේ අතකෝගදී බාරස්වාදෝ බ්‍රාහ්මනෝ මාත්‍ය කන්දපාදී අපායා සංවට්ඨේත්වා භංගෝතු බනාමේති භුඤ්ජතු භංගෝතමෝ පායාසං කසකෝ භංගෝතමෝ යං හි භංගෝතමෝ අමත පලං කාසින් කාතතේ ගාථාබගේ සම්මේ අබෝධනීයන් සම්පස්ස සම්බ්‍රාහ්මණ නේතරම් හෝ ගාථාබගේ සම්වර්ධන් දිබුද්ධා ධම්මේ සදේ බ්‍රාහ්මණ උත්තිදේක අඤ්ඤේනද කේවලී නමයෙන් කීනාසවං කුජ්ජ උපසණ්ඩං ආනේන පාණේන කටාන්තෝ ගැත්තං හිතං පුඤ්ඤ පෙක්කස හෝතේ දීයස කතදාම් භෝගෝතමි මං පායා සම්ධම්මේ දිනක් පහන්තම් බ්‍රාහ්මණ පස්සාමි හදේවගේ ලෝකේ සමාරගේ සම්බ්‍රාහ්ම සේක සමන ප්‍රාග්මනියාස පජාසදේ මනසයාස සෝපායාස බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේ අඤ්ඤත්‍ර සරාගතසවාතසාගතසාවකස්සවාමේන හිතම් ප්‍රාග්මන සම්පායාසං අප්පදේවා ඡඩේ ජපාන කේවා උදකේවා පිලාවේ යකෝගදී පාදද්වාජෝ ප්‍රාග්මනෝ සම්පායාසං අප්පාන කේ උදකේවා පිලාවේදී යකෝගෝ පායාසෝ උදකේ පක්කිට්ඨෝ චිත්තිදාදි චිත්තිදායන සම්භෝගාය සම්බදෝපාය සේකාමිනා පාලෝ දිව සංතස්සෝ උදකේ පක්කිට්ඨෝ චිත්තිදායන චිත්තිදායන සම්භෝ සෝපාය සම්බදෝපායතේ සම්බන්ධෝ යේ සාම් භගවන්තං ගෝතමං සරණං අඥාමි ධම්මං ච බිසුතං කංච ලබේයම් අහං ගෝතෝ ගෝතමං සම්දිකේ පබ්බජ්ජං ලබේයං ගන්ධං තේයත්ත බෝසේ මානත් අජෝ බ්‍රහ්මනෝ භගවතෝ සම්දිකේ පබ්බජ්ජං අලත්තුප සම්පදං අචිරෝප සම්බන්නෝ කෝමනාත්මා භාස්මාදෝ ඒකෝප කට්ඨෝ අපමත්තෝ ආසයි පයිතත්තෝ විරන්තෝ නච්චිරසේයස්සත්තාය කුල පුත්තා සම්මදේවා කාරස්මාන කාර්යම් පම්පදං දේ දසනෝත්තරම් බ්‍රහ්මචර්යම් ප්‍රයෝගානන්දී තේ ධම්මේ සංඝ පිඤ්ඤා සතිකත් උපසම්පජ්ජ විහාදකී නාදාරිකාම් ලං පංජල්ලං ගතං කරෙල්ලං ආපරං ඉත්තස්සාය ආදී අබ්බං ආදී අඤ්ඤතරවචකෝපනාය අත්මාපාරාත්පාජෝ අරහතං අහෝතේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ සංඝේකං සමයං භගවා සාවද්‍යං විරජිතේතවනේ අනාථ පින්නිකාසාරාමේ දේයන්දකෝ වඤ්ඤතරා දේවතා වෙක්කන්දාය රත්ති අවේක්කන්ද වන්නා කේවල කප්පං ජේතවනං ඕපාදස්මායේන භගවාදේන පතංගවි පතංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා එංගමන්තං අට්ඨාදේ නිවන්දානිසාකෝසා දේවතා භගවන්තං ආතාය අජ්ජබාදේ පරාභවං අතං පුරිසං මයං බොජ්ජා භගෝතමං භගවං තං පුට්ඨමාගම්ම කිං පරා භවතෝ මොකං සුවිජානෝ භවං අපේ සොමෙජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝතේ ධම්මදෙස්සේ පරාභවෝ ඉතියතං වේදානාම පඨමෝතෝ පරාභවෝ ဒ ුතියම් භගවා බ්‍රෝයකින් පරාභවතෝ මකං අදන්තස්සවියාවන්දේ සංදේන කුරුතේ පියං අරණං ධම්මං රෝජේති ධම්මරාභවතෝ මකං ඉතියතං ජානාම ဒ ුතියෝතෝ පරාභවෝ පරියම්බකවාදෝ ඒකෙන් පරාභවතෝ මුඛං නිද්දාසේ සමාදේහි අනුත්තාතා දේව නරෝලසෝ බෝධ පඤ්ඤානෝ සම්පරාභවතෝ මුඛං ඉති ඒකං ජානාම තතියෝසෝ පරාභවෝ චතුත්ථම් භගවාදෝ ඒකෙන් පරාභවතෝ මුඛයෝ මාතරං වා පිතරං වා එන්නකං අත යොබ්බනං පහෝසන්දෝණ පරදී සම්පරා භවතෝ මොකං ඉති ඒකම් විජානාම චතුත්ථෝසෝ පරබෝ පංචමම භවබ්‍රෝ ඒකම් පරබවතෝ මොකං යෝ බ්‍රාහ්මණං වා ගමණං වා අඤ්ඤං අපි මහිබ්බකං සවාදින වංචේති සංඥා සම්පරා භවතෝ මොකං ඉති ඒකම් විජානාම පංචමෝසෝ පරබෝ චතරමම භවබ්‍රෝ ඒකම් පරබවතෝ මොකං පහෝතවිත්තෝ පරිසෝ සෛරාණෝ සබෝජනෝ ඒකෝ පුඤ්ඤති සාදෝණී සම්පරා භවතෝ මොකං ඉති ඒකම් විජානාම චත්තමෝසෝ පරබෝ සතමම භවබ්‍රෝ ඒකම් පරබවතෝ මොකං සංඥාති තද්දෝතනත් තද්දෝ ගොත්තත් තද්දෝ චයෝ නරෝ සංඥාති ගති මඤ්ඤේති සම්බරා භවතෝ මුඛං ඉදී ධම්ම ජානාම සත්තමෝතෝ පරාභව වට්ටමං භගවා රෝයිකින් පරා භවතෝ මුඛං ඉති දොත්තෝ සුරා දොත්තෝ අක්ක දොත්තෝ චයෝ නරෝ ලද්දං ලද්දං විනාසේති සම්බරා භවතෝ මුඛං ඉදී ධම්ම ජානාම අත්තමෝතෝ පරාභව නාමං භගවා රෝයිකින් පරා භවතෝ මුඛං දේදාරේ සංගොට්ඨෝ වේසියා සුපදිත්තේ දිස්සති පරදාරේ සෝතම් පරා භවතෝ මුඛං ඉදී සංඥානාම නාමෝ බෝධෝ පරාභවෝ ධම්මං මාරුයේ කිම්බරවතෝ මොකං අතේද ඔබනෝ බෝධෝ ආනේ දිබ්බරුත්තනින් ගතායතා සුපදී අම්බරවතෝ මොකං ඉති වේතම ජානාම ධර්මෝ සෝපනාභෝ ඒකාසමං භගවාරෝ යකිම්බරවතෝ මොකං ඉති සොන්නි බෙකේනින් පුරුසං වාපිදාසං එස්සරියක් මේ තපා වේදී ධම්බරවතෝ මොකං ඉති ඒතම් ජානාම ඒකාසමෝ සෝපනාභෝ ද්වාරමං භගවාරෝ යකිම්බරවතෝ මොකං අපබෝගෝ මාසන්නෝ කතියේ ජයතේ කුලේ දෝදරා ජම්පද්දේ සීතම්බරා භවතෝ මොකා ඒතේ පරා භවේ ලෝකේ පංඩිතෝ තම වෙක්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ දේවං නමෝතේ නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ සුතං ඒකං සමයං භගවා සහවත්තියං විහෙරති චේතවන්නේ අනාද පින්ඩිකාසාරාමේ යතකෝ භගවා පුබ්බං සමයං වාදෙත්වා පත්ත ජීර්මාදාය සාවස් සමාධිය හම්බෙන්න ආය පාවිසි. තේන කෝපන සමයන අධික භාගත් වාචස බ්‍රාහ්මනස නිවේදනි අග්ගිවජ්ජලි දෝතියවති පග්ගේතා. අතකෝපකවා සාවාසියං සබදානම් පින්ඩා ධර්මානෝ එන අධික භාගත් වාචස බ්‍රාහ්මනස නිවේදනං දේන උපසංගම යද්දසා කෝවද්දික භාගත් වාචෝ බ්‍රාහ්මනෝ භගවන්තං දූරසෝ ආගච්ඡන්තං විස්වාන භගවන්තාංගේ සෝජ තත්‍රය මුණ්ඩක තත්‍රය සමනක තත්‍රය වදක දෙට්ඨායේ දේවං උත්තේ භගවාදික බාරස්වාජං බ්‍රාහ්මණං හේත සෝජ ජානාති ගුණස්වම් බ්‍රාහ්මණෝ සංවා වසල කරණේවා ධම්මේති නක්වාහං ගෝතම ජානාමි කරුණං මාවසල කරණේ වා ධම්මේ සාධමේ බවං ගෝතමෝ තථා ධම්මං දේතු යතං ඥානේ වසලං වස කරණේ වා ධම්මේ දීතේන ඉලාකුණ දුනාය සාදු කම්මං දකරෝ ඒ වාදිතාමේති එවං ගෝධිකෝ වද්දක වාරත් වාදෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝ භගවාය සෝච කෝදනෝ පනායිත පාපමග්ගේත යෝනරෝ සක්කිතුට්ඨෝ වික්ඛන්නදී තිමායා වේතං ජඤ්ඤාවසලෝ ඒ දීක ධම්මාදි ජම්මාවේ යෝධමානානි සතිය අසමානේ දයානා තේ සංඥාවතෝ දේව අනිවරණ්ඩතේ කාමානික මාංජෝ ගාගෝ සමඤ්ඤාතෝ සංඥාවතෝ ඉති කාමේ වාදිවරණ්ඤේ යම්පරේ ධම්මමායතං නේයාලිනං ආදී දේ සංඥාවතෝ දේ යෝ හේනවාදරය චුච්චමානෝ වලායතේ නිනෝදේ මතේ සංඥාවකලෝයිති යෝ වේකින් කික්ක කම්මතා පන්තස්මින් වදන්දනාත්වාගින් නික්කමාදේති සංඥාවකලෝදේ අත්තේන පරේ දෝදනේ දෝජෝනරෝ දක්ති වොට්ටෝ මුසාබ්‍රෝතේ සංඥාවකලෝදේ ඥාතේ නංගකානං වාදාලිය පතිද්දේ සාකාකම්බේනවා සංඥාවකලෝයිති යෝ මාකනං වාපිතනං වා ජින්නකංග දෙවබණං පවතං දෝන පරේ සංඥාවකලෝදේ යෝ මාතරං වා පිතරං වා පාදරං බගණින් දසුං අන්දිරෝසේති වාචාය සංඥා සංඥාවතෝදීවකම් පුච්චිදෝකම් දෝන සමසාසී පරිච්ඡන්නේ මන්නේ දී සංඥා කරේති ඕකත්ම පාපකම් කම්මම් මඤ්ඤායතේ යෝ පරිච්ඡන්න කම්මං දෝතං සංඥාවතෝදීවෝ යේ රුණංගත්වා බුද්ධාසේ භෝධනාගතම් පරිභූතේති සංඥාවතෝදීවෝ යෝ ප්‍රාගුණං වාසමතං අඤ්ඤං වපිවනිප්පකම් සහවදේන වංචේති සංඥාවතෝදීවෝ ප්‍රාගුණං වාසමනං වපත්තරාලේ උපඨිතේ රොසේ වාචාන දෙති සංඥාවතෝදීවෝ සංයෝත වබ්‍රෝදී මොයන බලගුණ්ඩිකෝකින් චිත්තං ජිලින් සහව සංඥාවතෝදීවෝ දේව දස්සානන්ද මුක්ඛන්තේ පරංජමාඥාතේ නීනෝකේන මානේන සංඥාවදරෝතේ රෝසරෝ කන්දරීවච පාවිච්චෝ මච්චරේ ගතෝ වයසෝ වරත්තපි සංඥාවදරෝතේ බුද්ධම් පරිපාදේ දස්සාව කම්පරාජන වට්ටං සංඥාවදරෝතේ යෝයරා සම්දෝරං පරියාදේ චෝරෝ සබ්බ්‍රහ්මනේ ලෝකේ සකෝවදමෝයේ තේකෝ වදලා උත්තා මායාවෝයේ ප්‍රකාශදා සංඥාවදරෝතේ නදස්සාවෝදලා කුණෝ කම්මනාවදරෝති කම්මනාවදලා කුණෝ තද විනාවිජාතේ තාමෙන් නිදාස චණ්ඩාල බුද්ධෝ සෝපාදෝ මාතංගෝ ඉතිවිසෝ සෝයං පරමං පතෝ මාතංගෝ යං සුදුල්ලවං ආගතුන් තතුපට්ඨානං ගතියා බ්‍රාහ්මනෝ මවතෝ දේවයන් මාරුය විරජාතෝ මහපතං කාමලාගං විරාජෙත්වා බ්‍රහ්ම ලෝකෝ භගවෝ නනං ජාති වාරේති බ්‍රහ්ම ලෝකෝ පද්දී ආජ්ජා කෝණේ අත බ්‍රාහ්මනාවන්ත වන්දනෝ තේජපවේසු කම්මේතු අභින්න මොදේ දරේ දිත්තේ ධම්මේ කාරාය සම්පනාය දුක්ඛතිං නතේ ජාදීන වාරේති දුක්ඛච්ඡා කරයාමාන සද්ධා උද්භෝතින චත්තා උද්භාකුණෝ කම්මනාවසලෝතේ කම්මනාවෝති භාකුණෝ එවං උත්තේ අකි භාරත්වාදෝ භාකුණෝ භගවන්තං හේතෝත්‍ය වික්ඛන්දං භෝගෝ සමික්ඛන්දං භෝගෝතම දේකාමි භෝගෝතම නිබුද්ධිතං වා උක්කොතේ පරිත්තං වායවරය මූලද්වාමග්ගං ආදිග්ගය අන්ධකාරේ වා තේලපජ්ජෝ සංධාරේ යකවන්තෝ රෝපාණ දක්ඛන්දීති ඒව මේවං බෝධාගෝතමේනනේ කපණාන් බ්‍රහ්මෝපකාදෝ ඒතං භගවන්තං ගෝතමං සංඝච්ඡාමි ධම්මං දෙක්ඛ සංඝං යෝපාදකම්මං සෝවං ගෞතමෝ දාරේතු වදිතග්ගේ පානුපේතං අරණං ගතං දේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේවං මේ සුතං ඒකං සමයං භගවා බාරණසියං ඉතිපතනේ මිගදාය තත්කෝ භගවා වෙක්කෝ ආමන්දේ දිවික්කෝ දිබදන්තේ දිකෝ බෙක්කෝ භගවතෝ පච්චාසෝ සුම් භගවා තථාගතේන භික්ඛවේ ආරහතා සම්මා සම්බුද්දේන බාරණසියං ඉතිපතනේ මිගදාය අනුත්තරං ධම්ම දක්ඛම් භවති දං අපපටිපත්තියං ගමනේන මා බ්‍රාහ්මණේන මා දේවේන මා මාරේන මා බ්‍රහ්මුණා මා දේන ජීවා ලෝකස්මියති දං චතුන්නා වේවචානං ආදේකනා දේශනා පඤ්ඤමන අපට්ඨවනා විවරණා විදනා උත්තානි කම්මං ගතමේතං සොන්නං දුක්ඛාතරේ සත්‍යත් ආදේකනා දේශනා පඤ්ඤමන පට්ඨවනා විවරණා විදනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස සත්‍යත් ආදේකනා දේශනා පඤ්ඤමන පට්ඨවනා විවරණා විදනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස හරි සත්‍යත් ආදේකනා දේශනා පඤ්ඤමන පට්ඨවනා විවරණා විදනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී පරිපදාරේ සත්‍යත් ආදේකනා දේශනා පඤ්ඤමන පට්ඨවනා විවරණා විදනා කාණ කම්මං සදාකදේන බික්කවේ රාදා සම්මා සම්බුද්දේන බාරාණසියං හිතවදනේම ගදාය අනුත්තරං ධම්මදක්ඛම් භවති ධම්මං පරිවර්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනා වාක්කේන ජීවා ලෝකස්මි යන්දං මේ සංජතුන්නං අරේ සත්‍යානං සංජිකනා දේතනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විදිනා උත්තාන කම්මං සේවේද වික්‍රේ ආරිබුත්තමං කල්ලානේ පජත් වික්‍රේ ආරිබුත්තමං කල්ලානේ පණ්ඩිතා මේ කුවනුග්ගා ගා බ්‍රහ්මචාරේ නන්දේ සාබ්බික්‍රේ ජනෙත්තිේ මන්දාරිබුත්තෝ සියතාවජාතස ආපාදේතා එවං මොක්ඛල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොක්ඛල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්ඛවේ පවසියස්ථානි අරිස්සත්‍රණ විස්තරේන ආදික්කතුම් දේදේතුම් පඤ්ඤවේතුම් පට්ඨවේතුම් විරතුම් විද්‍රේම් උත්සානිකාතුම් දීදමෝතෝ කවයිදං වස්නාදවත ඔක්ඛා ආසනාරි ආරම්භෝ දේදත්තකෝ ආස්මා සාරිපුත්තෝ වජිරබක්ඛන් දත්ත භගවතෝ භික්ඛු ආමන්දේසියාවතෝ භික්ඛවෝති ආවදෝති කෝ තේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝ සුම්මාස්මා සාරිපුත්තෝ වේසෝ වදතු අගතේනා සෝදාරාසා ධම්මා සම්බුද්දේන බාරාණතියන් ඉදවදනේ මිගදායන උත්තරං ධම්මදක්ඛම් පවත්තං අපපතිවත්තියං මනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මනා වාකේනති බාලෝකමින්නසං චතුන්නං අරේදාචාරං ආදික්කනා දේශනා පඤ්ඤමනා පට්ඨවනා වේරණා විදනා උත්තාන කම්මංගත මේ සංදොක් චතුන්නං දුක්ඛස ඒකච්ඡස ආදික්කනා දේශනා පඤ්ඤමනා පට්ඨවනා වේරණා විදනා උත්තාන කම්මං දුක්ඛ සමුදය ආස්වාරිය ආච්ඡස ආදික්කනා දේශනා පඤ්ඤමනා පට්ඨවනා වේරණා විදනා උත්තාරගම්මාහප නිරෝධ පරිවක්ත දුක්ඛ නිරෝධ ගාමිනී පරිවදාරේ සත්‍යස ආජේකන ආදේශනා පඤ්ඤපනා පට්ඨමනා වේරණා විජනා උත්තාරගම්මාහං වදමංජාසෝ දුක්ඛං රේ සත්‍යංජාති දුක්ඛා ජරා විදුක්ඛා විනාති විදුක්ඛෝ මරණං විදුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනා සුපායාස ආපි දුක්ඛං සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛං සම්මංජාසෝ ජාති ආදේශං දේශං දස්තානං ධම්මි ධම්මි දත්තනිකායේ ජාති සංඥානි ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාස්භාවෝ ආයතනනම් පරිලාභෝ අයං වච්චාවතෝ ජාති ජාස්වදරයා දේතං දේතං දසනන්තම් මිදම් මිදතනිකාය දනා ජීවිතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් මරිච්ඡදසාවන් වංගා ඉන්දියානම් පරිභාගං උත්තරව සෝදරගතං ජාතෝ මරණයා දේතං දේතං දත්තානම් ධම්මා ධම්මා සතනිකාය චෛත්‍යමන්තා භේද වන්දනානම් මධිමරණා කාලකිරියා කන්දානම් භේදෝ කලේ බරදනිච්ඡේ කෝ සම්මුදරා සෝමන්නං ගතං ජාතෝ සෝකෝ යෝගෝ ආගෝ වඤ්ඤතං මෙදේන සනේන සමන්නාගතස්ස අඤ්ඤතං අඤ්ඤතං දුක්ඛ ධම්මේන පුට්ඨස්ස සෝකෝ සෝචනා ගෝයන්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ යං උච්චසෝකෝ Bhagavato කතුමාදාගාපරදේවෝ යෝකෝ අවතෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පොට්ටස්ස ආදේවෝ පරදේවෝ ආදේවනා පරදේවනා දේව දත්තම් පරදේව දත්තම් යංගුතාවතෝ පරදේවෝ කර්මාචෞද දුක්ඛං අනිසත්‍ය දුක්ඛං යංකෝ අවතෝ කායිකං දුක්ඛං කායිකං අසාතං ආය සම්පජ්ජතං දුක්ඛං අසාතං වේදේ සංගිරං හොජතාවතෝ දුක්ඛං අදවංචාවතෝ දෝමනස්සං යංකෝ අවතෝ ඒසිකං දුක්ඛං සම්පජ්ජතං දුක්ඛං අසාතං වේදේ සංගිරං හොජතාවතෝ දෝමනස්සං අදවංචාවතෝ පායතෝ යෝකෝ අවතෝ අඤ්ඤතරං අඤ්ඤතරේන වසනේන සමං අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස ආයාසෝ උපායාසෝ ආයසත්තං වයසත්තං අමුදතාවසෝ ආදෝකතමචවසෝ යම් පිච්ඡං නලපේතං පිදුක්ඛං ධම්මානං අවසෝ සත්තානං එවං ඉච්ඡා උපජති අවෝ වදමන ජා ධම්මා සාමන ච වදනෝ ජාති ආගච්ඡේ ආදී නකෝවනේ තං ඉච්ඡාය පත්තප්පං සම්පියම් පිච්ඡං නලපේතං පිදුක්ඛං ජරා ධම්මානං අවසෝ සත්තානං එවං ඉච්ඡා උපජති අවෝ වදමන ජා ධම්මා සාමන ච වදනෝ ජරා ආගච්ඡේ ආදී නකෝවනේ තං ඉච්ඡාය පත්තප්පං යම් වෙච්ඡන්න වේදම් දුක්ඛම් ව්‍යාධම්මානං අවසත්තං එවං එච්චා උපජ්ජති අවවතමයන්න ව්‍යාධි ධම්මා ආසාමාන සෝදනෝ ව්‍යාධි ආගච්ඡේ යාදී හෝවනේ තං ඉච්ඡාය පත්තබ්බං ධම් යම් වෙච්ඡන්න වේදම් දුක්ඛම් මරණම්මානං අවසත්තං එවං එච්චා උපජ්ජති අවවතමයන්න මරණ ධම්මා ආසාමාන සෝදනෝ මරණං ආගච්ඡේ යාදී හෝවනේ තං ඉච්ඡාය පත්තබ්බං ධම් යම් වෙච්ඡන්න වේදම් දුක්ඛම් සෝක වරදේ දුක්ඛ දෝමන සුභාය ආසසමහං අවසත්තං එවං එච්චා උපජ්ජති අවවතමයන්න සෝක වරදේ දුක්ඛ දෝමන සුභාය ධම්මාසම නචතනෝ සෝක පරිදේව දුක්ඛ දෝමන සුභාස ආගතේ යොං තේන ගෝපනේතං ඉච්ඡාය පතප්පතබ්බං ධම්මි අම්පිච්ඡන්න ලබතම් දුක්ඛං කරපංජාසෝ සංගිතේන වංජුපාදානක්ඛන්දා සේදේකා රූපෝපාදානක්ඛන්දෝ වේදනෝපාදානක්ඛන්දෝ සංඤෝපාදානක්ඛන්දෝ සංකාරෝපාදානක්ඛන්දෝ විඤ්ඤාණෝපාදානක්ඛන්දෝ මේ උච්චතාවසෝ සංගිතේන මුංජුපාදානක්ඛන්දා දුක්ඛා ධම්මචතාවසෝ දුක්ඛං අරිය සත්‍යං අදමංජාසෝ දුක්ඛ සමුදයං අනේ සත්‍යයයන් තන්නා කෝනෝපවිකා නන්දි රාගදාගතා ශ්‍රද්ධාව විදන්දිරේ දෙයරේ සංකාම දන්නා බව දන්නායි භව දන්නායි දන් වදතාව සෝදෝකං සංගත මාචාවතෝ දුක්ඛ නිරෝධං අරේ රඥයෝ තස්සා ඒවයං යතිවිකාග්නින් හොතෝ ජාගෝපනේ විද්දක්කෝ මොත්තියනාරයෝ දන් වදතාව දුක්ඛ නිරෝධං අරේ රඥං අතමංජාවතෝ දුක්ඛ නිරෝධගාමිනී පරිපදාරේ රඥං අයමේ වාරිය වට්ටංගෝ මග්ගෝ හේතිතං සම්මාදිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීව සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කර්මඤ්ඤෝ සම්මා දෙට්ඨි යංගෝ අවසෝ දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චරවතෝ සම්මා දිට්ඨි කතමං ජවතෝ සම්මා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ යපද සංකප්පෝ අහිංසා සංකප්පෝ යං උච්චරවතෝ සම්මා සංකප්පෝ කතමං ජවතෝ සම්මා වාචා මුදා වාචා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී යං උච්චරවතෝ සම්මා වාචා කතමං ජවතෝ සම්මා සංකප්පෝ උපානාති පාසා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී යං උච්චරවතෝ සම්මා කම්මන්තෝ කතමං ජවතෝ සම්මා ආජීවතාවතෝ වරේලාපෝ මිච්ඡා ආජීවම්පා සම්මා සම්මා ජීවයන් ජීවිකං කප්පේදී සම්මුතනවසෝ ආජීව කර්මාජ සම්මා වායාමි දෝසෝ විපෝණුප්පන්නානම් පාවකානම් හෝදලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායම්ති විරියං ආරබේ චිත්තං පග්ගන්නාදි පදාති උප්පන්නානම් පාවකානම් හෝදලානම් ධම්මානම් පානාය චන්දං ජනේති වායම්ති විරියං ආරබේ චිත්තං පග්ගන්නාදි පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය සංඥානේ දිවායම දේරි අනිවාර්ය වේචිත්තම් පක්ඛන්නාදි පදති උප්පන්නානං කුසලා මට්ඨියා සම්මෝදා බියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණ්‍ය සංඥානේ දිවායම දිවිදං අනුපචිත්තම් පක්ඛන්නාදි පදාරියං මුද්‍රාවත සම්මානං උදානවත සම්මාදේදාවත වේකෝකාය දානපසේ විහෙති ආදාපි සම්මජානෝ සමාමිනේ ලෝක විද්‍යා දෝමනස්සං දේන දේන සත්‍ය විද්‍යා ආදාපි සම්මජානෝ සතිමාමිනේ ලෝක විද්‍යා දෝමනස්සං දිත්තේ දිත්තානපසේ විහෙති විරති ආදාපි සම්මජානෝ ප්‍රතිමාමිනේ ලෝක විද්‍යා දෝමනස්සං ධම්මේ ධම්මානුපස්සී විරති ආදාපි සම්මජානෝ ප්‍රතිමාමිනේ ලෝක විද්‍යා දෝමනස්සං අං උද්දවස සම්මාදීකට පංචවස සම්මා සමාධියවස බෙක්කෝ වෙච්චේ කාමේ වෙච්චේ අවිලේ සම්මේ සරිතක්ඛන්ත විචාරම් වේදනම් වේදුකම්බට මජ්ජානම සම්බද්ද වේද විතක්ක විචාරාණං උපසමාදන්තං සම්පතං චේතසෝ ඒකෝති පාවං අවිතක්ඛං අවිචාරං සමාජ්ජම් වේදුකම්බ දුජ්ජාණං උපසම්බද්ද වේදි වීදි අනිවිරේක කෝපේක කෝච වේදි සතෝ සම්බජානව සතංජපායේ මටිසං වේදීති යන්තං අරියා චික්ඛන්ති උපේක කෝසති මාදුකා විහාරිත තේජ්ජාන උපසම්පද්ද වේදි සුඛස පහනා දුක්ඛස පහනා භුපේ සම සෝමනස දෝමනසානං අත්තංග මහ දුක්ඛං අදුක්ඛං උපේකා සුඛා සුද්ධිං චතුත්ථ ඥාන උපසම් සම්පජ්ජේති යං උච්චාසෝ සම්මා සමාධිවතෝ ඉදං උච්චාසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරේ ගාච්ඡාං තථාගතේන අවසෝ මරදා මුද්දේන බෝරෝණසියං ඉසිපතනේ මිගදාය අනුත්තරං ධම්මදක්ඛං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේ නවා දේවේ නවා මාදේ නවා බ්‍රහ්මනවා කේනතිවා ලෝකසුමින් තේ අදිදං හිමේතං අජතෝනං අරේදච්චානං ආජෙක්කනා දේතනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා බුද්ධානි කම්මං තේ නිදම වෝජායස්මා තාරි පුත්තා අත්තමනෝ භික්ඛෝ ආයස්මතෝ දාරේ පොත්තස්ස බාදතං අබේනාමුදෝ තේ ඒතේ රාජ්‍යමාජ්‍යේන දුක්ඛභයරෝගෝප සාමේ උතෝතේ තේ ආච යක්ඛ සේවන්තේ සන්දානේ අප්පනේංගෝ සානේ ජනවාතානේ මනුස්සරාසෙය්‍යතානේ පටිදල්ලා සංසාරුප්පානේ සාන්තේ උලාරායක්කා නිවාසේනෝ මාතුනින් භගවතෝ පාවචනේ සම්නා පාසාදාය ගන්හාතු බන්තේ භගවාටානාකයං රක්කං දේකෝනා භගවා තුන්හි භාවේන වනෝ මහරජා භගවතෝ ආදිවාසනං විදෙත්වා නාටයං රක්ඛං ආභාසේ පාසේ නමතෝ චක්කුමන්තස සිරේ මතෝ ඒකේ නමතෝ සබ්බ භූතානුකං පිනෝ වෙස්ස භෝස නමතෝ අරහත කස්ස තාපස්සේනෝ නමස්සෝ කබුදං දද්ද මාරසේනා කමද්දේනෝ තස්ස නමතෝ සාක්‍ය පුත්‍රස්ස සේමාතෝ යෝ ඒමං ධම්ම මදේසේ සබ්බ දුක්ඛා านุ ලෝකේ යතා භූතං විපස්සිතෝ ජනනා มปังนังมังปังวิตสารดาวโตกัจเตสุริโออาดิโตมันเดลิมหา නිරුජ්ජතේ තුංගතේ සුරේ දිවසෝතේ පාවොච්චතේ තත් ගම්බේරෝ සමුද්දෝ දරිතෝ දතෝ අන්නං සත්ත දානන්තේ සමුද්දෝ සාහිතෝ දකෝ ඒතනං ආචික්ක තේජානෝ යම් विपलेते माराजा य सास्ति सो नधिपते नक राट्टो इति नामदो ගීතේ ගන්ධම්බේ පුරාකතෝ වේදස්ස බහවෝ ඒතනාමතේ මේ සුතං ආසේතේ දාස ඒකෝච ඉන්ද නාමා මාම් බුද්ධං දේස්වාන බුද්ධං ආදිච්ච බන්දුනා නමස්සන්තේ මාතං වේත සාරදානමෝතේ පුරිදාජංය නමෝතේ පුරිසුත්තම සාමේත තේ අමනුසාපේතං වන්දං පිසුතං නේතං අභින්නතෝ ධම්මායේවං වදේ මාසේ ජිනං වන්දත ගෝතමා ජිනං වන්දාම ගෝතමා විද්‍යාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමා යේන කුම්බණ්ඩානං ආදිපති විරුල්ලෝ ඉති නාමසෝ රාමේනච්ච ගීතේහි කුම්බණ්ඩේහි පුරක්ඛතෝ උත්සාපිතස්ස බාවෝ ඒකනාමාති මේ පුතං අනේතං දසේ සාපි බුද්ධං දේවාන බුද්ධං ආදේච්ච බන්දුනා දෝරතෝ නමස්සං තේ මං කං විතකාරදං නමෝ තේ පුරිසාදං නමෝ තේ පුරිසෝත්තම සරණ ගමික්ඛතේ මනුස්සාපිතං වන්දන්ති සුතං ඒතං අබින්නතෝ ගිනං වන්දත ගෝතමං ගිනං වං අමගෝතමං විඤ්ඤාතරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත්ත චොක්ඛච්ඡතේ දුරියෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස තෝග්ගාච්ච මානස්ස දිවසෝපි නිරෝජ්ජති යස්ස තෝග්ගාච්ච සංවරේති පවුච්චතේ ආදෝපි තාත්ථ ගම්බීරෝ සමුද්දෝ සරිතෝ දේවෝ ජානන්තේ සමුද්දෝ සරිතෝ දකෝ විකෝ සාපච්චි මාදේසායති නං ආචික්ඛති ජනෝ යම් नागानङ्गाधिपते विरूपाको इति नाम नागेहि पुरःखतो भावो एकनामाति मे सुता ඉන්දනාමාමබ්බලාති බුද්ධං දේශවාන බුද්ධං ආදිච්ච බන්දුනාමස්කන්තේ මහන්තං දීතකාරදං නමෝ තේ පුරිසාජං මනෝසාපිතං වන්දන්ති සුතං මේතං අබින්නතෝ दामगोतमाम् विद्याचरण सम्पन्नं बुद्धं वन्दामगोतमाम् मामहानेरुसुदक्षनो तत् गायन्ति अममापरिगः ते තිනියං තිනංගලාපත්තපාසුනං සාලෙන් පරිබුන්දන්ති මානුසා සුගං දන්තං දුලප්පලං උන්දිතේ පතිත්වාන තතෝ බුන්දන්ති භෝජනාවෙන් පෙතුරං අත්වානුයන්ති පිසෝදිතං පාසුම්මේක පුරං කත්වා නොයන්තේ දිසෝදිතං ඉත්තිවානං කත්වා අනුයන්ති දිසෝදිතං පුරිසවානං කත්වා නොයන්ති දිසෝදිතං කුමාරිවානං කත්වා අනුයන්ති දිසෝදිතං කුමාරවා දානං කත්වානෝ යං තේ දේසෝ දිසායානි අපේෝ ඉස්වා සබ්බා දිසානුපරයන්තේ පචාරාතස්ස රාජිනෝ අස්සියානං අස්සයානං දිබ්බං යානං උපාට්ඨිතානාදීපාචේව මහ रजस्तयतास्ति नो च नगराहो अन्तरिके भो मापिता काटा परकुसि नाटा नाटपुर्या परकुसितनाटका සුතවරේන කපිවන්තෝ ජනෝගමපරේන චම්බරවතියෝ ආලක මන්දා නාම රාජදානේ රාස්කෝපන මාරිස මහරජාස් විසානා නාම රාජධානේ රාජා විස්සමනෝත පවච්චතේ වාත්තේ රංගෝපකාසේ සම්දේ තතෝ ලාතත්තලා තතෝ තලා ජති තතෝ ජති සුරෝ රාජා ආදෝති තාත්ත ධරණේ නාම යතෝ වේකාපවස්සං තේ වස්සායතෝ පතායං තේ සවාපිතත් භගලවතේ නාම යත් යක්ඛා පායිරෝපාසාතේ අත්තනිච්ච පලාරුක්ඛානානාදි ජගනායුතා ආශා විරෝධා කෝකිලා වේවග්ගු දේවං ජීවසත්ත්‍ත්ත අතෝ ඔට්ටව චිත්තකා කුත්තකා කුලේ රකාවනේ පොක්කර සාතකා දණ්ඩමානවකානි ච ඕපති බම්බකාලං සාකුවේර නලිනේ සදා ඉතිනං ආචික්ඛතේ ජනෝ යං දෙතං අභිපාලේති මහරජාසත්තේ නාමතෝ රමතේ නාත්‍යගීතේ යක්කේ පුරක්කතෝ ඒක නාමාති මේ සුතා වාසීතෙන් බතේ කෝච ඉන්ද නාමා මාම්පයා බුද්ධං ආදිච්ච බන්දුනං බුරතෝ නමස්සන්ති මහං තං වේත සාරදං නමෝ තේ නමෝ තේ පුරිසුත්තම උතරේන සමේකතේ අමනුස්සාපිතං වන්දං කිදුතං නේතං අබින්නතෝ ආත්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං සම්භපෝතිකාවා සමතෝ වායක්ඛ පාරිසද්දෝ වා යක්ඛ පතරෝ වාගං පෝතකෝ ආගන්ධබ්බ පෝතිකා ගන්ධබ්බ මාමස්සෝ गन्धब्बपारिषज्जो वा गन्धब्बपचारो वा कुम्भण्डेवा कुम्भण्डपोतिका वा कुम्भण्डपारिषज्जो वा කුම්බණ්ඩ පචාරෝ නාගපෝත කෝවා නාගපෝතිකාමාරිදජ්ජෝ වා නාගපචාරෝ වා සාදුත්තේ ගච්ඡං කම්මං ගච්ඡය අපතිත්තේ उपनिषीदय उपनिपाद्यय मनुष्यो लभेय कामेषु वा निगमे वारं वा गरुकारं वा अमनुषो लभेय राजतार्यावत्तुं वा वासं वा अमनुषो අපේසු නං මාදේශ අමනෝස්සායම් අපේසු නං මාදේශ අමනෝස්සායි පරිභාසාහි පරිභාසයෝ අපේසු නං මාදේශ අමනෝස්සායි අපේසුනං මාරිත අමනෝ සත්‍යජාතිස්සං කාලෙයොං සම්දේතේ ආරිත අමනෝස්සා චන්දාරුන්දාරබ මහරජානං ආදියන්තේ जानां पुरितकानामादियाणं रं पुतकानमादियं ते मारित ते मारितमनोसा उच्यन्ते मारितरन्नो मागदस् विजितेतो मागदस्यादियन्ते मागदस् पुरितकानादियन्ते පුරිතකානං පුරිතකානං ආදියන්තේ කෝතේ මාරිස මාතෝරා සමරුද්ධා නාම උච්ඡන්තේ එවමෙව කෝමාරිස සම්තේ අමනෝසා ඡණ්ඩා රුන්දාරබ සාජා न्ते महाराजानं पुरितकानां आदियन्ते महाराजानं पूरितकानां पुतकानम् आदियन्ते को मारित अमनो महाराजानं जानाम उच्यं मारित अमनो योय पोतको यक्कपोतिकामायक्कपारिधज्जो वा यक्कपचारो वा गन्धो वा गन्धम्बेवा गन्धपोतिका वा मत्तो वा गन्धव्यपारिधज्जो वा ගන්ධබ්බ පචාරෝ වා කුම්භණ්ඩ පෝතිකාවා කුම්භණ්ඩ පාරිසජ්ජෝ වා කුම්භණ්ඩ පචාරෝ වා නාගේ නාගපෝතකෝ වා නාගපෝතිකා වා නාග මහා මත්තෝ වා නාග පාරිසද්දෝ වා නාග පචාරෝ වා බික්කුම් වා බික්කු දානකම් වා දානකම් වා දත්තං කම් වා නොගතිතං වා උපනිස්සෙය්‍ය නිතින්නම් වා උපනිසේ නිපන්නම් වා උපනිපජ්ජය විනේකං යක්ඛානං මහායාපතේනං මහදේනාපතේනං යාපේ තබ්බං වික්ඛන්දි තබ්බං විනේකං අයං යබ්බෝ ගන්නාතේ අයං යක්ඛෝ ආවිතේ අයං යක්ඛෝ විහෙතේ අයං යක්ඛෝ හිංසතේ අයං යක්ඛෝ විහිංසතේ අයං යක්ඛෝ නමුංචතේ තේ පතමේකං යක්ඛානං මහා යක්ඛානං පතේනං මාසේනා පතේනං ඉන්දෝ සමෝ වරුණෝ ච භා සත්වාජෝ පාජාපතේ යන්න නේ සබෝ වාසගිරෝ ඒමවතෝ පුන්නකෝ කරදියෝ ගුලෝ ඒවකෝ මුතරින්දෝ ච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ පාලෝ සුප්පගේදෝ ච හිරිනේති ච මන්දියෝ අඤ්ඤානං ආලවකෝ පජ්ජොං නෝ සුමනෝ සුමුකෝ දදිමුකෝ මානේ මානේ අතෝ සේරිස කෝසා ඉමේ සංයක්කානං सेनापतीनां मा सेनापतीनां विक्वान्दिताब्बां विरविताब्बां आयां राको गन्नाते आयां राको आविशते आयां राको हेते අයං ව්‍යේතේ අයං හිංසතේ නමුන්තති අයං බික්ඛුරං බික්ඛුනේ නානං වාදිකානං බුද්ධි ආරක්ඛාය අවිහිංසාය පාසු විහාරාය අජදානි මයං මාරිත ගච්ඡාමි කිත්තා මයං බව කරණීයා යාදානිකුම්මේ මහරජානෝ කාලං මඤ්ඤතාතේ අපෝ තක්තරෝ මහරජා උට්ටා යාසනා अधित्वा पध्किनां कात्वा तक्ते वांतरदाएंतो। तितो यक्का उट्दाया භගවං තං අභිවාදෙත්වා පාදක්ඛිනං කତ୍වා තත්තේවන්තර දායෙන් තෝ කච්චේ භගවතා සද්දේහෝ සම්මෝ දේසෝ සම්මෝදනියං කතං සාරාණියං වේති සාරෙත්වා තත්තේ සාපේත්වා සංගුම් බං රබෙද්වා සති සංඝෝවරණං තපෙත්වා අබේක්ඛං දාය රද්දයා අබේක්ඛ एक රාජ්‍ය දුන්නේ බුදා ඒක මං දවුනේ සේදෙම්බෝ සමන්තං නිසෙන්නෝ කෝ භික්ඛවේ දෙස්සවනෝ මහරජාමං ඒතදවෝච භගවතු පසන්නා කුයේන කෝපන බන්දේ අක්ඛා සන්නායේව භගවතෝ බන්තේ පානාති පාතා දේරමණියා ධම්මං දේරද දාන වේරමණියා ධම්මං දේරදේ චාරා වේරමණී ආදම්මං සති පාතා අබ්බදෙවරදා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා අබ්බදෙවරදා මුසාවා යතා සුරාමේරය මජ්ජපමාදාට්ටානා හොදියබ්බියම් අමනාපං පන්තේ භගවතෝ සාවකා පටිසල්ලාන සාරබ්බානේ සංති උලාරායක්කානි වාසිනෝ මාසුමෙන් භගවත පාවචනේ අබ්බ සංනා प्रसादाय दुबन्दे भगवादनदियं राक्काम् विको नीनाम् බුද්ධය උපාදිකානං උපාසකානං බුද්ධියාරක්කාය අවින්සාය පාසු විහාරායාත දෙමුකෝ අහම් බන්තේ තුන්නේ පාවේ භික්කවේ වෙස්සවනෝ මහරජාමං අදිවාසනං විදිත්වා ආයං වේලායං එමං ආදානදියං සග්ගං අපා විකාසීස නමත්තෝ චක්කුමන්තස්ස සීරිමතෝ එසබ නමද්ද සබ්බ දානුකම්බිනෝ Θεύω, σένα, μ' αυτούνα, θετά, σέτα, πάση, νά. Μ' αυτούνα, σένα, μ' αυτούνα, θεά, σέτα, ගමනස්ස නමත්තෝ බ්‍රාහ්මනස්ස බුසිමතෝ බාස නමද්ද වෙබ්බමුද්දස්ස සබ්බදේ අංගිරාසස්ස නමත්තෝ සක්්‍ය පුත්තස්ස සීරීමතෝ ඉමං ධම්ම මදේශේ नूता लोक अत बोता दीपसो जना मनुष्यन यन्नव सन्ति गोतमा जरसम् पन्न मां दं यतो गियो आदित्यो मन्द लीमा यमानसम्वे रज्ज च इन्दम महाब्लेजापि बुद्धं देश्वान् बुद्धं दे තං වං තං දේසොතං නේතං අබින්නසං වදමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමෝ ජරණ සම්පන්නං බුද්ධං වන්දාම පදමෝ දක්ඛිනාදිසායිතිනං ආචික්කති ජානෝ ආදේසං අබිපාලේති මහරජාය සස්සිසෝ අධිපති විරුල්ලෝ ඉති නාමසෝ අමදේනජ්ජගේ දේ කුම්බන්දේ පුරාත්පතෝ අපි තස්ස භාවෝ ඒක නාමාති මේ සෝතං අදෙන් දස්ස ඒකෝච ඉන්ද නාමා මහබලා අපේ බුද්ධං දිස්වා බුද්ධං ආදිච්ච බන්දුනාං වරදව නමස්ලම්දේ මහං තං වේද සාරදං නමෝ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම මනෝසාපිතං වන්දන්ති සුතං නේතං අදින්නසෝ අම්මා එවං වදෙමසේ ජිනම් වන්දත ගෝතම් ජිනම් වන්දාම गमौ रापन्नं गुद्धं वन्दमगोतमाद्य यज्ञुर्य मण्डली महा वर्तमानः स दिवसोऽपि निरोज्जत् अस्य जगदुर्यवरे दिवज्जत् पितास्तदम्बीर समुद्दरितोदकेवां नादं दे समुद्रितोदग පච්චේ මාදේසායිති නං ආචික්කති ජානෝ අන්දේසං අබ්බේපාලේදේ මහරජාය ජාසේ සෝ अधिपतिरूपाकी नामदेना जगे देहे बाभो य भाति सुता हे दें दे गोज බුද්ධං දේස්වාන බුද්ධං ආදිච්ච බන්දුනා නමස්සන්දේ මහා දම් වේද සාරදම් තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම සලන සාමෙග්ගසේ අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අදින්නසෝ ජිනම් වන්දත ගෝතමං ජිනම් වන්දාම ගෝතමං චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං උත්තර ගුරු රම්මා මානේරෝ සුදස්සනෝ කත්තජායන්ති අමමා පරිග්ගා සබ්බේජං පරපං දේනපිනේ යං දේනංගලා පාක මංසාලෙන් පරිභුංජන්ති මානුසා අපරං අදුකං සද්දං සුගන්ධං දන්ව ලබ්බලං जित्वा न तत भुञ्जान्ति भो जनागुरङ्गा स्वा अन्वयं दे कुराङ्कात्वा අනුයන්ති दिशो देशाम् एवाहनगद्वा अनुयात् देश කාත්වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාහනං ගද්වා අනුයන්ති දිසෝ දිසං विरोहित्वा सब्बादिपरि यन्ति बचारतस्य स्वाजिनो अद्ययानम् अश्रयानम् दिव्यां यानम् उबिदम् सिता चे महाराजिन जनगरा अधार मा विदा कुसिनाट पर कुसीनाट नाटपुरिया සාජදාන රසගෝපන්න මාරස මහරජස් විසානානාම ප්‍රාජධානේ කුවේරෝ මහරජා වෙස්සවනෝති පවොච්චතේ අජ්ජේ සම්ද බකාරෙන් දදලා දද්දලා තදදලා තද්ද වගලවතේ නාම යද්දයක්ඛා පයර නිච්ච පලාරුක්කානානාදිජගනායුතා गुन्चा भिरुदा भोकिलाभी हिवाखुवे। जीलांजीवत साद्देत गुलेरका वने भगरमादका। කාලික සද්දෙත් දණ්ඩමානව කාලිත බදසව්ව කාලං සා කුවේර නලනේ සදා සාඋත්තරාදිසායිති නං ආචික්ඛති ජානෝ අපේ බුද්ධං දේශාන බුද්ධං ආදිච්ච බන්දුනා රදව නමස්සන්දේ මහතං වේද සාරදං පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම සලන සමෙග්ගසේ අමනෝසාපිතං වන්දන්ති සුතං නේතං අබ්බින්නසෝ එවං ජිනම් වන්දත ගෝතමං ජිනම් වන්දාම ගෝතමං චරණ සංස්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්තේ අයං ගෝසාමරිද ආතනදියා රක්කා විකුණං විකුණීනං පාසකානං පාසිකා गन्धव्यवान्धव्यबोधको वा कन्दव्यबोधकाबन्धमात्ो वा गन्धब् पारिसो वा පාචාරෝ වා पातको वा कुम्बण्ड पोति कवाण्ड मादव कुं बण्डबार अग्निवा ग बोधोवा नाग बोधका वा मातो वा नाग पारिवाद्यो උපනිසේදයියා නම් වා උපනිපාජ්ජය සෝමාරිස මනුස්සෝ ලබ්ධේය සබැයියා යක්කානං සමිතින් ගන්තෝ අපේසනම් මාරස අමනෝසා පිනං කරයෝං අදිවයියං අපේසනම් මාරස পায়ে পারে বন্যায় পারে বাজায় পারে বাসে সনাম মারে শ্যামনুষা পাতাং শিষে নিকোজয় පපේෂණං මාර්ගමනුස්සා සමුද්දං පාලයෝ අනේ මාර්ගමනුස්ස චන්නාරොද්දා ප්‍රාවරා මහරජාණන් ආදයන්තේ රාජානම් පුරසකානම් ආදයන්තේ ආජානං පුරිසකානං පුරිසකානං ආදයන්තේ ගාතේ මාරිස අමනුෂා ආජානං අවරුද්ධානාම වචන්තේ യഥാഭിമാറിതറണ്യോ മാഗദാശ വിജിത ചോരാഞ്ഞോ മാഗദാസ ആദ്യന്ത മാഗദാശ പുരുഷകാണ ആദ്യന്ത චණ්ඩාරුද්ධාරවවා තේනේව මහරජාණං ආදියන්තේ රාජානම් පුරිසකානම් ආදියන්තේ කානං පුරිස කානං පුරිස කානං ආදියන්තේ දේමාර සමනුසා රාජානං අවරුද්ධානාම වොච්ඡන්තේ වාදේ මාර සමනුසා कोबा गन्धब्दपोतिकाबा मा गन्धव्य पारि सज्जबवा गन्धव्य बारवाण्डोबा कुम्भण्डेवा वाक्कुम्भण्ड पात्रिका वाण्डमास्तो वा कुम्भण्ड पारिसाद्यो वा वा नागिनी वा नको वा नागपोतिका वा महामध्व वा नागपारिराज्य वा नाग पजारो वा चित्तो उपासिकाम् वा राजान्तम् वा अनुगच्छय्य सिंहम् वा उपनिषेदय्य उपनिपाद्यय्य व्याख्यानम् महायाख्यानम् वेदादीनाम् वा सेनापतिनौ पूज्यावेताब्बं विक्रन्विताब्बं विरविताब्बम् यज्ञो गणोति अयं यज्ञ आविषदे यतेति अयं यज्ञ ंसति मया अग्मविंशति दिमेनां महायाग्मानं सेनावतीनां महासेनावतीनां नोम वरुणुजे भारतध्वजं फलावेदं न नقامसक्तो च किन्नु गंडुनि गंडुच प्रान्द अभमान्यो च देवशोध जनो जगान्दा नलो राजा जने सबोदा गिरो मवत। පරාදෝපමඤ්ඤෝච දේවසෝත ජමාතරේ නිත්‍යසේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ ආදාගිරෝ හේමවත පුන්නගෝ කරදියෝගල ඊරකෝ මුචලින්දෝ ච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ පාල සුබ්බගේ දෝජ හිරිනේද්දේජ මන්දයෝ මණ්ඩාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දදිමුකෝ අතසේ मणिमानि जो अदृषण मायक्कदेनं मासे नवदेन कन्दिङ्गिरविताब्बायं शब्ज ओ विशति अभी हिम्साय पादु वियारायाते। मन्य जजानि मयां मारिसे गच्चाम। भुगिज्जा मयां भुकरनियाते। जजजाय दुम्ने महाराजानो कालं मन्य ताते। अतको भिग्वे महाराजा। उड्डायासनामम् अभिवादयद्वा पदाकिनाङ्गाद्वा साध्य භික්කවේ අක්ඛා උට්ඨායාසනා අබ්බේකජ්ජේ මං අභිවාදෙද්වා පදග්ගණං ගද්වා තද්දේවං උදර දායේ අපේ මම සද්දින් සම්මෝදින් සෝ සම්මාදනියං කතං සාරානියං වේදසාරද්වා තාත්තේ වන්දර අපේ කච්චේ අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්තා තත්තේව අන්තරදායින් සෝ ගජ්ජේ දොන්නේ බෝදා තද්දේවන්දර नासं पर्यागुणादवित्कवे आटानादि अङ्गस्थारे तीत् कवे आटा नाट्यस्तीतायवे භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං බුද්ධිආරක්ඛාය අවිංසාය පාසු විහාරායාති භගවාත්තමනාදේ භික්ඛු භගවතෝ භාගිතං අභිනන්දුන්ති යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ දස්ස මුදු අරතිමානී සම්දුස්ස කෝච නුපරෝච අබ්බකිච්ඡෝච සල්ලවක බුද්ධි සම්ඉන්ද්‍රියෝච නිපකෝච අබ්බකප්පෝ කුලේසු අනනුකිද්දාන ච කුත්තං සමාචරේ කිංචේන විඤ්ඤුරේ उपवदेयन् सुखिनो वादेनोऽ नव्ये सत्ता भवन्तु सुखिसत्ता एके जिपानभूतद्धिदधा वा तावानवशेषादि गा वा ये मान्ता යේව අද්දිතායේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේති වා සබ්බේ සත්තා නපරෝ පරංගි කුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ඥාරෝධනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරාක්කේ වම්පි සබ්බ භූතේසෝ මාන සංඛා අනිත්තං ච සබ්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උද්ධං අදෝ ච තිරියං ච අසං පාදං සවේරං අසපත්තාන්තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාවතස්ස විගත ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම වේතං විහාරං ඉදමාහෝ දිට්ඨින්ත අනුපගම්ම දීල වාසස්සනේන සම්පන්නෝ කාමේසු විනේයකේ තං නරිජා काव्य सैयाङ्नरे दीपेदानं करो महावीरोमेतां करो मायासरणाङ्करो दीपं करो කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවත්තනෝ සෝසිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ सुमेतोऽग्रपुर्गलो सुजातो सब्दलोकाग्स्ति न रासभा කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සම්වරෝ කුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීත අනුපමෝසිකී සබ්බයිතෝ තස්ස පෝසිරි සම්පන්නෝ ගෝතමෝ සක්ක පුංගවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේ තේපි ත්වං අනුරක්ඛන්තෝ ආරෝග්‍යේන සුඛේන ඡාති යයාසන ගතා වේරාජස්වාමාරං සවාහිනින් චතුසච්ඡාමත රසං යේපි වින්තු නරසපා සම්නම් කරා දයෝ බුද්ධාට්ඨේ සති නායකා සබ්බේ පතිට්ඨිතා සුයං මත්තකේ තේ මුනිස්සරාසිරේ පතිට්ඨිතා බුද්ධා ධම්මෝච කවලෝච වේ සම්මෝ පතිට්ඨිතෝ සුයං මුරේ සබ්බ ගුණාකරෝ අදේ අනුරුද්ධ සෝත භාවිකුත්තෝත දක්ඛිනේ කොණ්ණඤ්ඤෝ දිස්සිපාගස්මින් මුංගල්ලානෝ සිවාමකෝ සක්ඛිනේ භවනේ කුරියං ආනන්ද රාහුලා කස්සපෝච මහා නාමෝ ते पिष्टिवाकानि नोऽसि वामके दाक्षिणे सवने तुय्याम् आम् आनन्द सोतके के सन्ते पिष्ठिमागाग्निं सूर्यो विर्यपवं करोमि सिन्नो तिरिसम्पन्नो गोते मुनिपुङ्गरो कुमारकस्य को नाम मये චිත්‍රවාදකෝ සෝතුයං වදනේ නිච්ඡම් පටිච්චාසි ගුණාකරෝ පුන්නෝ අංගුලිමාලෝච උපාලි නන්ද සීවලි තේරා පංච ඉමේ ජාතා ලලාතේ ेषादेति मातेरादिजिता जिन सावता जलन्ता තේජේන අංගමංගේසු සම්පිතා රතනං පුරතෝ ආසේ දක්ඛිනේ මෙත්ත සුත්තකං සජග්ගම් පච්චිතෝ ආසේවාමේ අංගුලි මාලකං කන්ද මෝර පරිත්තං ච ආතානාටිය ආකාසච්ච ධනං ආසීසේසාපාකාර සංකිතා කිනානා බල සංයුත්තේ ධම්මපාකාර ලංකතේ වසතෝ තේ ජතු කිච්චේන සදා සම්බුද්ධ පංජරේ වාසවිත්තාදි සංජාතා ආයි රජ්ජස්තු පද්දවා ආශේසා විලයන් යන්තෝ අනන්ත ගුණ තේජසා ජින පංජර මජ්ජත්තං සියලං ධම්මයි කලේ සදා පාලෙන්තු තං සබ්බේ තේමා පුරිසා සබායිච්ඡේද මච්ඡන්ත කතෝ දිනානුභාවේන ජිතෝපපද්දවෝ බුද්ධානුභාවේන අතාරි සංඝෝ චරායි සද්ධම්මනුභාව ඉස්තේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ දිනානුභාවේන චිතෝපපද්දවෝ සම්මා पारेणचारि गोचराधं अनुभव पालितो इष्टे राज सदो रापो जिनानुबेन जितोपज्यो सङ्गानुपारेणचारि शङ्कोचरायि शब्धं अनुपार पालित सम् आकारपरिष्ठितो से अट्टारि अट्ट दिशा सन्तरे अष्ट नाचा भवन्ति शुद्धम् वितानम् वचिनाटिता ते विन्दन्तो मारसे अन्तरशिरसि पितो मोग्गल्लानो शिवा मे वसति भुरटे लग्निः पुत्रो दो मध्ये भुरास्मिं विहरति भवतो मोरयो मोरयोनिं सम्पक्तो बोधिसत्तो चरण भानुलोकेकनाथो අසේස නින්දා පන්දරාය පය දුස්සුපිනං අකන්තං බුද්ධානුභාව පවේන පයාතුනා සංසබ්බව මංගල මුපස්සව දුන්නිමිත්තං සබ්බීති රෝගකාදෝස මසේස නින්දා සබ්බන්තරාය භය දුස්ස पि नाम कन्दं मानुभाव पवरेण सुनामङ्गलमुपाद्युन्निमित्तां कव्यतिरोगराजो समसे सनि අභ්‍යන්තරාය භය දොස්සපිනං අකන්තං සංඝානුභාව පවරේන භයාසුනාසං යන්දුන් නිමෙත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස ගද්දෝ පාපග්ගෝ දොස්සපිනං අකන්තං බුද්ධානුභාවේ ඒන විනාශමෙන්තු යන් දුන් නිමිත්තං අවමංගලන්ත ආපග්ගෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යන්දුන් නිමිත්තං අවමංගලං ච යෝදාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන ආනන්දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනාති රතාන්තු ගච්ඡන්තු දේවතා රතා භබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණං ච යං බලං අරහන්තා තේජේන රක්ඛං බන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණං ච අරහන්තානං ච තේජේන රක්ඛං වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච අම්බා न्तानाञ्च ච देन रक्तान् බන්දාමි सब्द सोचस्वे भगवतो रसो ब्रह्मा नमो भगवतो स्य भगवतो अरातो ग्रह्मा संवृद्धस्य इति विधो भगवा संवृद्धो विद्या च अनोश्च पुरुषदम्भारथे वादेवमनुस्वाम्बुद्धो भगवती वाकाद ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තම් වේදිකබ්බෝ විඤ්ඤෝ ඒසේසු පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජපතිපන්නෝ भगवतो भावकभाङ्गो न्यायपति भन्नो भगवतो भावकभाङ्गो वाणीजपति भन्नो भगवतो भावकभवङ्गो पुरुष युगाणि अर्च पुरुष भुगराय स भगवतो सावकवाङ्गो उणयो අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤ ලෝකස්සාසේ වන්දාමි චේතියං සබ්බං සබ්බකානේ සාරීක ධාතුමා බෝධිම් බුද්ධ සකලං සදා ඉච්ඡේව මච්ඡන්ත නමස්සනේයං නමස්සමානෝ රතනස්සයං යං පුඤ්ඤා තත්තානුභාවේන සන්තරායෝ කායේන වාචා චිත්තේන පමාසේන බෝරිපඤ්ඤසකාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං සමමේ ධම්ම सान्दिष्टिककालिककायेन वाचा चित्तेन प्रमादेन කමමේ සංඝ සුපටිපන්න අනුත්තරෝකාසද්වාරත්තේන කාතං සබ්බං අපරාධං ඕකාසද්වාරත්තේන කතං සබ්බං අපරාධං කමකමේ බන්තේ ඕකාස සමාමි බන්තේ ඕකාසද්වාරත්තේන තේන කසං සබ්බං අපරාසං කමතමේ බන්තේ කාස සමාමි බන්තේ තාවතාජ අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං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 උපචාර විදීන් පවත්වා ගැනීමෙන් ලබන ලද්දා වූ සකල කුසල විපුල පුණ්‍ය සම්භාර ධර්මයෝතුමෝ ප්‍රථම කොටම ලංකා ලෝක ආරක්ෂා කරනු ලබන්නා වූ ඉන්දෝපේන්ද චන්දසේකන ප්‍රජාපත්‍ය ආදී සමස්ත විද දිව්‍ය රාජ සමෝයා විසින් අනුමෝදන් වනු ලබත්වා ඒ දෙවියන්ගේ දේවතේ ඥානුභාවයෙන් ආසීමත් බුද්ධාදී රත්නත්තේ අනන්ත වූ ආශිර්වාද බලමයි මෙම් මෙම විහාරාදීස්වර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට විහාරාධිකාරී කලගම් වත්තේ කස්සප ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සමස්තද දායක කාරකාදීන්ට අලංකාරෝකවාසීන්ට ආයුරාරෝග්‍ය භාග්‍යාදී සකල ඓශ්වර්යාභිවෘද්ධි වර්ධනේද කෙරෙත්වා යාත්ම භාව සංඛ්‍යාත මෙලෙවින් වන්නා වූ සකලන්තරාය වරෝපද්‍යවයෝතුමෝ ඉරසටු ගනාදුරුතෙන් යත විද්වංසනේද කෙරෙත්වායේ රත්මතැම් පටම් පරමරමණීය වූ උතුම් නිවන් සිරිවිඳිනා තාක්කල් සතර දිග නතර නොව පැතිර යන වතුර මෙන් නිතර දුප්පතිර පවත්නා වූ සසර කතරින් එතර වී නරකාදී සතර අපායෝත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාලයක ජීවන් නොපමින සෞසිරින් අකසම්පත් වූ චාතුම්මා රාජිකාදී සදිව්‍ය ලෝකයන්නේ විමානමාලා ලංකාරාදියෙන් විභූෂිත වූ සප සම්පත්තිතිමින් මතු මනාවන්නනාගත කාලේ සමදිව කේතුමතිනම් ఉత్తమ రాజధాని ములతుంలో బబులు ఆసౌమరుం పరదవామెత్ కరుణాముదితాదియం తుంలో తురాలుతురా බුද්ධ රාජ්‍යයට පත්වේවදාරනු ලබන්නා වූ අසේස ජන කල්යාණ මිත්‍ර මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක උන්වහන්සේ ප්‍රදාන කොට ඇති किरलाशनम् मये साक्यमानुभावसम्पन्न मारा सन्वान्तेराविधिम् मधुमधुमुदितलितरसिकरमनोहरकुरविगसकुल रमानुकारमधुरोदारगम्भीरालापयम् सर्वजनहृदयानन्दकुटापरिमित सर्वज्ञामलुलोभप्रकम्पितगरमिम् දේශනා කරනු ලබන්නා වූ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං අරියං චට්ඨංගිකම් මග්ගං දුක්ඛෝපසමගාමිනං යනාදීන් දුක්ඛ සමුදය නිරෝධ මග්ග සංඛාත චතුරාර්ය චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේරිසේ සද්ධර්ම දේශනාවන්නසා සෝවාන් සකදාගාමි අනාගාමි අනාත්‍යන සතර මඟ සතර ඵල පිළිවෙලින් අජර වූ ජරාවක් නැති අමර වූ මරණයක් නැති සාන්ත වූ සුවකිරමනක් නැති නිත්‍ය මංගල පරම සුන්දර සියලු දුක් නිමාවන මා මා නිර්වාණ සම්පන්න භාගනීමට මෙම විහාරගෙනේ වැඩ සිට අපවත් වීම දාල කීර්ති භාවෝපදේශගතය කුමල්ගමේසී ප්‍රඥාන ස්වමින්න්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සතර පෙරුවේ දායක කාලකාදීන් නමින් නිදන ප්‍රාප්ත කුල ප්‍රවේණිගත ඥාති හිත මිත්‍රාදීන්ටද සදේවක ලෝකයාටද මේ සුපින්වත් හැම දිනාටද හේතු වේවයි වාසනා වේවයි ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදං විය යතෝ